අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සුපුරුදු පරිදි අපේ විජේ මහත්මයාගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ප්‍රශ්න 19ක් තියෙනවා ඉදිරිපත් කරන්න. ප්‍රශ්න 16ක් භාවනාමය ප්‍රශ්න, ප්‍රශ්න එකක් ධර්මදේශනයේ පිළිබඳව දෙකක් පොදු ධර්ම කරුණු මේ ප්‍රශ්න 19 ඉදිරිපත් කරන්න ඔබ වහන්සේට අවසරයි. පළවෙනි ප්‍රශ්නය මම පරයන්ක භාවනාවේදී හා සක්මනේදී සතිය පිහිටුවීමේදී ඊටම සුළු වේලාවකදී ඊටම සතුටක් දැනේ. එය සිනහා වෙනවා වගේ සමහර විට දැනේ. සති නිමිත්තේ සිත තබාගෙන දිගටම සිටීමට බලමි. හිත සිතුවිල්ලකට ගියොත් නැවත සති නිමිත්තට පෙරට වඩා ඉක්මනින් පැමිණිය හැක. දිගටම බලා සිටිමි. ඊට පසු පැය ඉවර වේ. මම කල යුතු දේ පහදා දෙන්න. දෙවෙනි කොටස තියෙනවා එකේ. ඔබ වහන්සේගේ ධර්මදේශනාවල සඳහන් කරන දුක්ඛ සත්‍ය හා සියලු සත්‍යයන්ට දැනෙන කායික හා මානසික දුක එකමද? සිරුවන් සරණයි. ওই දුක පිළිබඳව ද්වේෂයෙන් බලන තාක්කල් ඒක පෙළෙනවා. ඒක ඥානයක්, ඒක ශක්තියක්, ඒක සත්‍යයක් කියලා බලපු ගමන් ඒක සපක් බවට පත් වෙනවා. ඉතින් කවදද මේ දුක පිළිබඳ තියෙන ද්වේෂය ඥාණයෙන් බලන්නේ කියන එක තමයි අපේ තියෙන පරිණාමයෙන් අතටලා තියෙන තැන. ඒ දුකට වෛර කරන තාක්කල් අපි සංසාරේ දුවනවා. දුකට සාදර වෙලා මේක ඥානයක්, ආර්ය සත්‍යයක් කියලා තේරුම් ගත්ත දවසේ අපි ආර්ය භූමියට වැටෙනවා. ඒකම තමයි. ඉස්සලා කොටසට ඉස්සලා කොටසේ තියෙන අර හිත විවේක වෙනවා කියන එක. එතකොට මේ විදිහට ඉදිරියට යනකොට යෝගාවචරය ඊටාම සුතමේ ඥානෙ තියෙන කෙනෙක් නම් හිත පිට ගිහිල්ලා නන්නත්තර වෙන වෙලාව අඩු වෙන අතර පිට යනකොටම දැනගන්න පුළුවන් ගතියක් එන එක තමයි ලැබෙන ලාභය. එතකොට ගහ පොරවෙන් කපන තාලට වැඩෙන්න ඉස්සර නියපොත්තෙම කඩලා දාන්න පුළුවන්. ඒ වගේම එතකොට අර නියපොත්තෙන් කරන්න පුළුවන් හැකියාව නැත්නම් එනකොටම පිට යනකොටම දැනගන්නකොට ඒක ඉච්චර ප්‍රයත්න කරන්න දෙන එකම කඩනවා කියන බය ඒ විශ්වාසය එනකොට සතිය බලවත් වෙලා කෙලෙසි නැත්නම් අසතිය බොහොම දුර්වල වෙනවා. ඒතර සතිය ඒක දිහා ගොරවලා බලනකොටම අසතිය මේ ලීන වෙලා බොඳ වෙලා මිලාන වෙලා යන්න පටන් ගන්නවා. ඒ හිත පිට ගිය ප්‍රශ්නයක් නැහැ. අර දන්නවා ඉංජු ඉංජු කියපු ගමන් ආපහු බල්ලක් කොටුවට එනවා වගේ හිත හයිවත් හයි එනවා. අනේ ටික තමයි ওই සිද්ධ වෙන්නේ නිසා හිත පිට යන ගිහිල්ලා අඳුරගන්න කොච්චර කල් යනවද කියන එක එන්න එන්න අඩු වීමක් තියෙනවා. අන්න ඒක නිරීක්ෂණය කරන සුළු විදිහට ගියාම Tamanට අතවාසිය එනවා Tamanට වාසිතාවෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කෙහි හිඳගෙන හුස්ම රැල්ල දෙස බලා සිටන විට උරුදේ වස්තුව ප්‍රදේශයේ සියුම්ව ඉහළ පහළ යන ස්වභාවයක් දැකගත හැකි වූ හේයින් ඒ දෙස බලා සිටීමේ එසේ බොහෝ වේලාවක් සිටින විට මොනවත් සිතුවේවත් නැති යම් අඳුරු මලානික ස්වභාවයන්ද අත්දැක්කෙමි. නින්දත් නොනින්දත් අතර පැවති නින්දත් නොනින්දත් අතර පැවති අතර බෙල්ල පහලට වැටි කෙලින් කරගත් අවස්ථා කිහිපයක්ද තිබුණි. ඉන්පසු හුස්ම පපුව ප්‍රදේශයේ නොව නාසය අග කෙළවරෙහි දක්නට ලැබුණා. ඒ වෙනසත් සමගම ඔළුව ඉතා තදින් පිච්චෙන තරමට රස්නයක් ඇවිදින් ලෝදිය හැලියක් ඔළුව මත අතහැරියක් මෙන් දහදිය මූණ දෙසට ගලන්න පටන් ගත්තා. ටික වේලාවකින් ඒ රස්නේ මුළුමනින්ම දුරු වී අයිස් කුට්ටියක් මෙන් සිසිල් වෙන්නට ගත්තා. මේන් ගතසිත දෙකම සිසිල් වී සැහැල්ලුවක් සැහැල්ලුවක් බවට පත් වුණා. ඒ පැය අවසන් වුණා. සක්මන තුල ඇතිවන සතිය පරයන්කට වඩා පහසු බවක් දැනෙනවා. සක්මනෙන් පසු පරයන්කයට වාඩි වුණේ නැවත අර තත්වයේ මත සිහිය පැවැත්වීමටයි. ඒත් පරයන්කයට වාඩි වූ තැන පටන්ම වම් කකුල කිතිකෙවෙන්නා වූ හිරිවැටීමක් වැනි ගතියක් දැනුන නිසා මුළු කාලයම කකුල එහා මෙහා කර සිටියා මිස කිසි දෙයක් සිදුුනේ නැත. දිගටම ඈනුම් ගියා. බඩගින්නද නොතිබුණි. ඒ පැය අම්මැලි මහා වැඩකට නැති කාලයක් වුණා. මා ඊට පසු විවේක ගැනීමට පැමිණියා. මෙපමණ දුරක් භාවනාවට ඇවිත් සිටුණු දේ නම් අපරාධයක්මයි. අනික අපි වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් දානය පිළියෙල කර දෙන ඒ සංවිධායක පිරිසද මතක් වී දෑතට කඳුලක් ආවා. ඊළඟට තිබුණේ ඊයේ දිනට නිමිත කිව්වන්නේ ඒ වාරයයි. එහිදී ඔබ වහන්සේ මේ කම්මැලිකම හරහා යා යුතු ආකාරයක් පවසද්දී මට නැවත එවැනි තත්ත්වයක් උදා වුවොත් එසේ කරමි තරයේ සිටර ගත්තා. හොඳින් සක්මන් කර පරයන්කට වාඩි වී හුස්ම රැල්ල දිස බලා සිටදී පෙරසේම හෘදේ හෘදේ ප්‍රදේශයේ ඉහළ පහළ යාම දැනුණා. එසේ ටික වෙලා සිටදී පෙරසේම මෙන් තදට නොව ඔළුව පුරා දාදිය දමා ඇඟ උණු උණු කර යන ගතිය දැනෙන්නට වුණා. ඊට ටික වෙලාවක් පසු පෙර පරිදිම වම් කකුල වම් කකුලේ කෙඩෙත්තු ගතිය දැනෙන්නට ගත්තා. මේ වීර්ය මදිකම් හෝ ප්‍රදා මදිකම නිසා ඇවෙන්න ඇති කියලා පෙර ඔබ වහන්සේගේ ප්‍රකාශිත සිහි කරමින් තෙරුවන් සිහි කර තදින් අධිෂ්ඨාන කරගත්තා. ඕන දෙයක් වුණාදෙන් මූල කර්මස්ථානයේ නම් හිත අහකට යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මට හරි සතුටක් ඇති වුණා. අර අමාරු ගති, ඈනුම් ගති මොනවත්ම නැති ක්‍රමෙන් සිහිය පිටුවා ගැනීමට හැකියීම ගැන ඔබ වහන්සේගේ ධර්ම දේශනා කමඨා සුද්ධ කිරීමත් යන දෙකේදීම අපට ඇතිවන ගැටලු වලට ඒ ඒ වෙලාවේ පිළිතුරු ලැබෙනවා. ඔබ වහන්සේට ගෞරව පූර්වකව අනෙක් වාරයක් පින් දෙමි. එතනින් පසු ආසනෙන් නැගිටින්නට හැදුවත් හිත ඉඩ නොදිනි. ඒ ඔබ වහන්සේ පැවසු පරිදි නැගිටලත් සිහිය පවත්වන්න කියන ප්‍රකාශය ඉදිරියෙන් තබාගෙන ආසනෙන් නැගිට්ටා. ඉදිරි කාලයේ ඊට අසතුටින් සතිය ඉදිරියේ තබාගෙන කටයුතු කර ගැනීමට හැකියාව ලැබුණා. මේ සිදුවීම ගැන කාර්නිකෝ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. මේ අවස්ථාව වුමනාවෙන්ම බලාපොරොත්තු විය යුතුද? දිගටම භාවනා කරගෙන යාම සඳහා ඉති නැත්නම් කුමක් කළ යුතුදයි පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොනවාක්වත් නොකර ඉන්න එන දෙයට සත්‍ය පාවිච්චි කරන්න. මොකද සත්‍යනේ මුල් ප්‍රදේශයේ තියෙනවා මැදදිත් ඒවිලා තියෙනවා. මේ ශරීරයේ සිදුවෙන දේවල් ඔළුව ගලක් ඔළුව රත් වෙනවා අයිස් තියෙනවා දනිස්ත්‍රි දෙනවා හරි කියලා මෙන්න මේ සාය. එව්වයිද මේ ශරීර අංගය අමතක කරලා මේ දවන ගති, තවන ගති, තද වෙන ගති, කුල් වෙන ගති කියලා මේ ගති විතරක් බලන්න. භාව විතරක් බලන්න ස්වභාවය. රත්වෙනි බව, සිසිල් වෙන බව, මේ ඔළුව, මේ නලල, මේ කට කියලා දාපු ගමන් ඕක නිකන් මේ හැඟුම් බරපතලකට යන මේ ශාරීරියේ පදනම් කරගෙන ශරීර කියන වේදිකාවේ මේ සත් වෙන බව පෙන්නනවා සිසිල් වෙන බව පෙන්නනවා ඇදෙන බව පෙන්නනවා හිරිවැටෙන බව පෙන්නනවා කියලා බැලුවොත් ඉතින් මේ ධාතුන් සුද්ධ වශයෙන් ඇවිල්ලා ක්‍රියාත්මක කරනවා අපි ඒක මගේ කරගන්න හදනවා. ඒ නිසා මේ පේන වෙලාවේදී අර ශරීර කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව බබාගේ භාෂාවෙන් කතා කරන්නේ නැතුව මේ ඇවිල්ලා තියෙන රත් රත් වෙන බව, මේල තියෙන සිසිල් වෙන බව, මේ වෙලේ තියෙන හිරි වැටෙන බව ආදි වශයෙන් ඒ භාව නැත්නම් ස්වභාව ඒ ගති වශයෙන් බලන්න පටන් අරගත්තොත් මේ ශරීරය නිකම්ම පරිේශනාගාරයක් වෙනවා. ශරීර අංගවලට ගිය ගමන් 아무තු විදියට මේක ලෙඩක්ද දන්නෙත් නැහැ කියලා හැඟුම්බර වෙන්න පටන් ගන්න නිසා ඒකත් මතක තියාගෙන ඉන්න ඊට පස්සේ භාවනා දිගටම භාවනා කියන වචෙන් තයින් කරනකොට සතිය දිගට පවත්වන්න තමන්ට පැමිණෙන හැම දෙයක්ම මල් මාලේට ආපුවා මල් බාණට ආපු මලක් වශයෙන් සලකලා ඉදිකට යවන්න මල හරහා. එනේන මල අමුණක් නමුණක් නෑ නේද තියෙන්නේ. එතකොට තේරෙයි මල් වල විචිත්‍රත්වය වැඩි වෙන්න වැඩි වෙන්න නැත්නම් දුක වැඩි වෙන්න වැඩි වෙන්න මල් මාලේ හරි ලස්සනයි. ඒ නිසා හැමදේම මලට වැලට අමුණක් නෑ නේද තියෙන්නේ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය හේවත් සිහිය යන වචනය බොහෝ කාලයක සිට අසා තිබුණද එහි නියම අර්ථය වටහාගත්තේ ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වූ පසුවයි. පරයන්කේ අද දින මා දැන් මෙතන යනුවෙන් සතිය ඉදිරියේ තබාගෙන මූල කර්මස්ථානය වන ආනාපාන දෙස බලා සිටීමේ මෙලොවට බිහි වූ දින සිට මරණයට එක් කරන මෙම ක්‍රියාවලිය මම කරන දෙයක් නොවන බව ප්‍රකට විය. මෙම ක්‍රියාවලියේදී ආස්වාසය හා ප්‍රස්වාසය අතරත් නැවත ප්‍රස්වාසය හා ආස්වාසය අතරත් ඇතිවන හිඩස තුල යම් කිසි ධර්මතාවයක් ඇතැයි සිතන නමුත් එය නොහැටෙහි මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේකින් ඉතා බගෑපත්ව ඉල්ලා සිටිමි සතිමත් බව යගේ කියා දුන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා පතන බෝධියකින් නිවන් සුවාස් වේවායි පතමි ඒ හිස්තැනට ඉසල යාළු වෙච්ච ගමන් අඩුවන එක තියෙනවා කියලා දැනගත්තත් ඒක ලොකුම ලොකු විශාල දොර කවුළු අරගත්තා වගේ වැඩක්. ඊට පස්සේ ඒක බලනසුලෝ බලන්න ගියාට පස්සේ ආනාපානෙ නිකන් ඒක වැඩක් නැහැ. ආස්වාසිය ප්‍රසවාසිය අතරමැද වුණා තියෙනවා. ප්‍රසවාසිය ආස්වාසිය අතරමැද බලන්න යනකොට මුළු එකම පේන්න පටන් ගන්නවා. එතකොට තමයි අපේ හිතේ අර යටි හිතට තියෙන බින්ගේ දොරටු අහු වුණා වගේ තමයි. ඒක දිගේ යනකොට බය වෙන්නේ නැතුව යන එක ලොකු පෞරුෂත්වයක්. එතකොට ඒක දකින්න දකින්න දකින්න දකින්න ඒක අපිට උගන්වනවා. අපි ඒක උගන්ව ගන්න යන්න ඕනේ නැහැ. අපි ඉගෙන ගන්න ගිය ගමන් කක්කා. ඒ හිතන අපිට උගන්වනවා. උගන්වනකොට කරන්න තියෙන එක තමයි කරලි දෙකම දේ. ඒකට සාදර වෙන එක. ඒකට අනුග්‍රහ කරන එක. ඒතකොට තේරෙන්න පටන් ගන්නවා මේකට බයෙත් නෙමෙයි මිනිස්සු බුද්ධිය ඉඳලා මැර හැන්දනකම් මැරෙන්න කෑ ගහන්නේ. මරණයට බයයි. ඔය හිතන්ට බයයි නොදන්න දෙයට බයයි. ඒක නෙමෙයි අපි මේ පරිේශන රාශියක් කරන්නේ. මේකට කැමති වෙච්ච ගමන් ඔය ඔක්කොම පරිේශන ඔක්කොම පැත්තකට යනවා. මේකට ආර්ය පරිේශනය කියලා කියනවා. මේ පේන මැද තැනට සාදර වෙලා ඒකට එන්න ඉඩාරිනකොට පුදුමාකාර දැනුමක් ඇති කරලා දෙනවා. දැනුමේ සම්පූර්ණත්වය එන්නේ ඒ හිස්තන දැනගැනීමෙන් තමයි. අසත්‍යමත් ජීවිතයේ තියෙන හිස්තනට යන්නකොට බයයි. ඒකට heart attack එනවා. කොලෙස්ටරෝල් නගිනවා. giddiness එනවා. ඇවිද ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා ඒකට වෛර කරන්න තමයි වෛද්‍ය විද්‍යාවයි, ඔය රක්ෂණ සංස්ථාවයි, බැංකුවයි, රස්සාවලුයි මේ ලාභ සත්කාර සම්මාන දිරු ඔක්කොම තියෙනවා. අරකට කැමති උනාට පස්සේ මේව මොනවද? යකඩ මල්ලට කුල්ලෝ ගැහුවනම් හාල් මල්ල මොකද්ද? ඒ නිසා ඔකට සාදර වෙන්නේ. ඒකට ඒ එයා විසින් අපිට උගන්වන්නයි උගන්වන්න ඕනි ඉතුට ඒක. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය වන ආනාපානය නමුත් අද සතිය වැඩිවීමට බොහෝ අසිරු බව වැටහින. ඊයේ රාත්‍රියේ නිින්දේ කිසිදු අඩුවක් නොමැති නමුත් දවසේ හිම හිසේ යමක් වීමක් බරගතියක් ඇත. උදේ පරයන්ක භාවනාවේහි මේකේ නිද්‍රාශීලී ගතිය නිසා සතිය පැවැත්වීමට අපහසු විය. ඉන්පසු සක්මන් පය ඇදෙහි හාන්සි වීමි. එහිදී විකාර රූපී සිහින පෙනුනි. සාමාන්‍ය සිහින ගැන මතකයක් නොමැති මට මේ පය තුල දුටු සමහරක් සිහින ඉතා පැහැදිලිව මතකය. ඔබ වහන්සේගේ ධර්මදේශනය අනුව මේ සමාධි භාවනාව නිසා කොට නැගෙන තත්වයක් ඇයි සිත අනුග්‍රහ කළ යුතු බව සිතුවත් අනුග්‍රහ කළ යුත්තේ කෙසේදැයි නොවැටහි. ඊයේ උපදේශ පරිදි කෙනෙක් නොමැති බවත් ක්‍රියා පිළිබඳව පමණක් සතියෙන් සිටීමට උත්සාහ කළද නිදිබර ගතිය නිසා සතිය පිහිටුවීම තරමක් අපහසු බව දැනේ. ඉතිරිව ඇත්තේ තව එක දිනක් පමණක් වන හේයින් අප්‍රමාද විය යුතු බවටද කල්පනා කරමි. නමුත් නිද්‍රාචීලී අලස ගතිය සතිය වැඩිවීමට ඉඩ නොදෙන තත්වයක් තත්වයක අත්විඳින්නෙමි. අපට අනුකම්පාවකට මේ සම්බන්ධයෙන් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳ උපදෙස් ලබා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි. මුචි ආලස ගතියත් කම්මැලි ගතියත් සමහර විටම මාර විටක එකම අරමුණක හිත තබා ගැනීමට යනකොට හිතේ ඇති වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රාගේ නෙමෙයි දැන් තියෙන්නේ විරාගේ. කැමැත්ත නෙමෙයි තියෙන්නේ පා වෙන ගතිය. ඉතින් අපි ඕක නැති කරන්න ආයෙ වුණා රාගේ ටිකක් දාන්න පුළුවන්. ඒක ඉතින් හෙට ගෙදර ගියාම කොහොමවත් හම්බ වෙනවනේ. ඒක ඉතින් ෂුවර් නේ. අර ඉතුරුච්ච ඒතියස් එක්ක හම් වෙයි. දැන් බය වෙන්න එපා. කොහොම හරි මේ මේ විදිහට පහළ වෙලත් භාවනා කරන එක. නමෝ සී පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස තේනා විජානාමි යම්පි නිසාය දහයති. ඊවන්ස මොකටද මේ භාවනා කරන්න කියලා මෙලෝ යකට තේරෙන්නේ මෙයාට තේරෙන්නේ නැහැ. භාවනා කරන එක මේ අරමුණක් ඇතුව භාවනා කරන එක කක්කා අපි කියන ආරම්මන භාවනා කියලා තමයි රූප ආරම්මන භාවනාව. ඒ තාක්කල් මොන්ටිසෝරි. ආරමුණ මොකුත් නැහැ වුණාට මේ හරියට නිකන් මේ එල්ලයක් ආරමුණක් ඇතුව කරන්න වගේ ඒක කරගෙන කරගෙන යනවා. මොකද්ද පේන්නේ මොකද්ද බලන්නේ ඒකවත් දන්නේ නැහැ. මේ අතාරින්නේ නැහැ. ඒක තමයි මායයට අහු වෙන්නේ නැත්නම් ඒක දෙයියෝ බුදු වදිනවලු. මේ මනුස්සයා මෙච්චර ඕනෑම් කරන්නේ මොන ලාභයටද මොන සත්කාරයටද මොනවද දැකලාද මොකක්වත් නැහැ. රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ, බෙන්ච්මාක් එකක් නැහැ, පිවටල් පොයින්ට් එකක් නැහැ. ටිකටම කාලසටහන කරනවා. එතෙන්නේ විතරක් මම යට ඉන්න බෑ. මේ කරන දේ මොකද්ද කියලා දන්නේ හැමතැනම මම ඉන්නේ. ඌ තොරන් ගහනවා. ඌ කොන්ක්‍රීට් බීම් ගහගෙන වැඩ කරන්නේ. මෙතෙන් යනකොට මොකක්ක ගහගන්න දැනක් නැහැ. මොකද මේ අන්න ගාදති මේක හිතින්නේ නැහැ දැන්. කම්මැලිකමයි නීරසකමයි එපා වෙලා මේක ඇඩ්‍රස් නැති ලෙවල් එකට යනවා. ඒතියෙදි භාවනා කරන එක තමයි මේ ඒ කෙනාට තියෙන සුවිශේෂීම ලක්ෂණය මම මොකට භාවනා කරනවද කියලා මම දන්නේ. එතකොට වෙනදටත් වැඩිය ගෞරවය හරියටම කාලසටහන තියලා කරගෙන යන්න පටන් ගත්තාම මම හිත ගැලසුම් හදන්න බෑ. මම හිත පේනවා ඌ නැතුව ඉන්න පුළුවන් කියලා. සැලසුමක් ඇතුව කරන හැම වැඩකදීම තණ්හාමාන දිට්ඨිය වලින් තමයි වැඩ යන්නේ. අපි ඒක සැලසුම් කරගන්න ඕනේ සැලසුමක් නැති තැනට ගියාම ඇඩ්‍රස් නැති වෙච්චාම බය වෙන්නේ නැතුව හිටපන්. ඒකට ගිය ගමන් තේරෙනවා අර ඇඩ්‍රස් ඇතුව සැලසුම් ඇතුව වැඩ කරනකොට ඇති වෙන කොන්ෆිඩන්ස් කියලා එකක් තියෙනනේ. අධිමුඛය කියලා ඒක ගන්න ඕනේ සැලසුමක් නැතුව නැවේ රූල කඩලා ගියා. ආරෝපෙත්ත කඩලා ගියා. දැන් හුලකට ගහගෙන යනවා කමන්නේ නැහැ. නැව ගිලිනවා ඒත් බෑන්චුන්. නැව ගිලුණත් බෑන්චුන්. රෝමේ ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ වගේ මේ ඔක්කොමල ගිනි අරගෙන නටනවා. කිසිහිම ගාලල්ල. ගාලල්ල. ඊයරමිසු පුළුවන් තරම් බලන්න කියන්න මේක මෙහෙම මෙහෙම මෙහෙම කට උරු කර කර ඇවිල්ලා කියනවා. ගාලන්නේ මේ අලියකට මොකද්ද ඒකට කියන්නේ එහෙම නෙවෙයි ගූ කප්පරක් ආවෝ මිනිහට මඩපුවක් හිටියත් ගානක්ද කියලා. ඔය කවුරු මොන જાතියෙන් පුබ්බලා වෙන්නද ඇදුවත් මේ සංසාරෙට දශම ස්ථානයක්වත් දිනු කරන්නත් බෑ. ඔය මේ මුළු සංසාරෙට දශම ස්ථානයක්වත් දුක්ඛිත වෙන්නේ නැහැ. ඕක ඕකමයි. මොකද මේ වැටවල උච්චානේ අපි නිකන් ජොලිය යන්. කරන්න පුළුවන් වෙලාවදී සැලසුම් අධිව කරනවා. බෑනේ සැලසුම් නැතුව. ඔය දෙක වම් මොලේ දකුණු මොලේ. ඔකේ එක පැත්තක්ම වැඩ කරන්න ගියාම අන්ත භාගයට යනවා. අනිත් පැත්තට යන්න ඕනේ මොකක්වත්ම නැහැ. පේන දෙයක් කන්නේ මොකුත් නැහැ. තියෙන පොතක් මේ Insight of Stroke කියලා, Stroke of Insight කියලා. Jill Bolte Taylor. නැත්තම් ගිහිල්ලා අහන්න මේ TED Talks වල ජිල් බෝල් ටේලර් අවුරුදු 36ක විතර වගේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක්. ඉතින් එයාමයි මොලේ ඔපරේෂන් කරන්නේ. යාගේ මොලේ වම් මොලේ යනවා ටියුමර් එකක් ඇවිල්ලා පුපුරනවා ආහාරයක්. ඊට පස්සේ බ්ලඩ් ක්ලොට් එකක් එනවා. ඊට පස්සේ ඉවරයි. කැරියර් එකක් තියෙනයි ස්ට්‍රෝක්. නමුත් මෙයාට කල්පනා වෙනවා මේ අප්සෙට් ගියා. ඇම්බියුලන්ස් කෝල් කරන්නත් බෑ ඇමරිකාවේදී වෙන්නේ. ඒකට තද්දම තද නිදිමතක් යනවලු. ඊට පස්සේ යා කියනවනේ ඒ පිටිපස්සෙන් ඉල ගම්බොත් නිදාගත්තොත් මරණකමයි. පුළුවන් තරම් කෙලින් හිටපන් කියලා නානක මං වෙන්නේ බාත් รู ම් එකේ එළියට ඇවිල්ලා ටෙලිෆෝන් එක අරගන්නවා. ඉඳපු ගමන් මගේ ටෙලිෆෝන් වල කියලා මතකයි. ආයෙසරයක් මතක නැහැ. ආයෙසරයක් බටන් ඔබවාම ස්ක්‍රීන් එකේ එනවා නම් වෙලක්. එකක්වත් කියවන්න බෑ. අඳුරන්නේත් නැහැ. ඊට පස්සේ කෝල් එකක් ගන්නවා. මේ එකපාරේ බ්ලැන්ක් යනවා ආයෙ එනවා. ආයෙ බ්ලැන්ක් යනවා. ගැහුවට පස්සේ යාළුවා කතා කරනවා. මට කතා කරන්න බෑ. මුද්දම යාළුවා කතා කරන ඔෆිස් එකට ඇවිල්ලා. ඊට පස්සේ කෝල් එක කට් වෙනවා. ආයෙත් මෙයම්මන්ඩි Jill in trouble, Jill in trouble, Jill in trouble, Jill in trouble, Jill in trouble කියලා කටපාඩම් කරන කටපාඩම් කරලා ආය ආනිනවන කරන. ඊට පස්සේ ආය ආලු ආයනවා. එතකොට මේ ආලුවට මෙයා කියවෙනවා Jill in trouble, Jill in trouble, Jill in trouble. එතකොට ආලුවට තේරෙනවා මොකක් හරි කියලා ඇම්බියුලන්ස් එක ගෙනලා අරගෙන යනවා. එනකොට තරප්ප පෙළෙමියා වැටලා ඉන්නේ සීනේ. ගිහිල්ලා බලනකොට වම් මොලේ ඒකේ කතාව යන විදිහට ගෝල්ෆ් බෝලයක් විතර ලේ කැටියක්. ඉතින් යා කියනවා ඒ යද්දී මම ලිග්‍රයකාර නතර වෙනකොට දකුණු මුලට හින හිනාවක් ගිහිලා කාලයකට පස්සේ පොරට chance එකක් හම්බෙලා hina වෙනවලු එයා ලියනවා බෞද්ධයෙක් නම් කියාවේ නිවන් දැක්කයි කියලා. තුම්පලක ලියලා තියෙනවා. මේ දකුණු මුලේ වම් මුලේ ලේකටයක් මෙමරි එක සම්පූර්ණයෙන්ම ගිහිල්ලා කැරියර් එක ඉවරයි. දැන් ස්ට්‍රෝක් දකුණු මුලේ hina වෙනවලු කාලයකට පස්සේ මේ මම දැන් ගෘහමූලික පුදුමාකාර විදිහට විස්තර කරනවා. ඊට පස්සේ ගිහිල්ලා ඔපරේෂන් කළා. යාළුවම ඔපරේෂන් කරා. අඟල් 3 3 3 කට්ටයක් කරලා ගලවනවා. එළු කට්ට. ඇදලා බ්ලඩ් ක්ලොට් එක අයින් කරනවා. අයින් කරාට පස්සේ දව වම් මොලේ ආය ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා. එතකොට යාට මුලින් ඉඳලා උගන්වන්න වෙනවා. අම්මා තමයි උගන්වන්නේ ඊට පස්සේ මෙහෙම ඇඳලා පෙන්නන මෙතන එස් සකුර මේ තියෙන්නේ මේකෙන් පටන් ගන්න වචනේ sugar sugar sweet ඕනම කියලා කියලා උගන්ලා උගන්ලා උගන්ලා අවුරුදු 8ක් යනවා. ආයේ මතකෙට එන්නේ එදා ඉඳලා ආයේ ස්ට්‍රෙස් එක. එයා ලියලා තියෙන ඉතාම අමාරුවෙන් මම අවුරුදු 8ක් මහන්සි වෙලා මම මෙමරි එකත් එක්කම ස්ට්‍රෙස් මෙමරි එක වැඩි වෙන්න වැඩි වෙන්න ස්ට්‍රෙස් එක වැඩි. අර කාලේ එයා කියනවා වෛද්‍ය එයාගේම හොස්පිටල් එක ගිහලා දාන්නේ ඉස්පිරිතාලේ ඉන්න හැටි ඔක්කොම යමපල්ලෝයි යම දූතයෝ වගේ ඉන්නේ. එක්කෙකුටවත් ලෙඩෙකුට සනීප කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා යුතුයකම ඉෂ්ට කරලා යනවලු. එයා එයා මැරිලා වගේ ඉන්නේ. එයාට ඔක්කොම තේරෙනවා. ඔක්කොම ඇහෙනවා කතා කරන්න බෑ. ඒකට පේනවා ජොබ් එක කරන මනුස්සයා ජොබ් එක කරන්නේ මිනිස්සෙක් විදිහට සලකලාද නැත්නම් ලී කොටයක් විදිහට සලකලාද. ඊට පස්සේ පෙන්ඩික්ස් එකක් ගියලා තියෙනවා මෙන්න මෙහෙම වුණොත් එහෙම ලෙඩෙකුට සලකන්න ඕනේ කොහොමද කියලා. මර්සනරිස් ඒ මිනිස්සු ප්‍රොෆෙෂනල් වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපි ওই මෙමරි එක නැතිලා කම්මැලි වෙච්ච වෙලාවේ දිවලට තාම කිට්ටු තැනක් තියෙන. අපි ඒකට අකමැති වීම හරහා මේ මුළු ජීවිතේම විනෝදාන්ත හදාගෙන ඔය පාස් පාට් ටයිම් මේ පාස් ටයිම් වැඩ කරගෙන මේ යාළුවෝ හදාගෙන පාසි පාටි ගෝයින් කැම්පේන් මොනවද කියන්නේ මේ කානිවල් දාගෙන ඉන්න හදන්නේ. ඒ තාක්කල් දකුණු මුලේ ඔලු උස්සන්නවත් ඉඩක් නිසා මේ පාළුව තනිකමන පාළුව තනිකර පාළුව දෙවනත් කරලා. උඹ නාඩං උලලේනෝ. අපි ඉක්මන කරන දැන එළ බීඩියක් බොනවා එක්ක චුවින්ගම් කැල්ලක් කපන නැත්නම් මොනවා හරි එකක් හරි දාගෙන අරකට එන්න දෙන්නේ නැහැ. ඒකල අන සීරියස් යෝගාවචර. ඔක්කොම කරන්නේ ඒවන් නැගෙන නිවන ගෙදෙත් එනකොට වෙන පැත්තකින් බැලලා ගින්න. ඒ නිසා මේ මේ එන කාලකන්නිකම මේ මුස්පේන්තු ගතිය මේ පරාජය මේ ඉච්ඡා වංගත්තේද සාදර වෙන්න. ඊට පස්සේ මාරයට එන්න බෑ. මාරයට වාරයට කොක්ක ගහන්න බෑ. මොනවාගේවත් මෝ ගහලල්ල මොනවාගේවත් ගහලල්ල. ආන්න එතෙන්ද ගිය දවසේ තේරෙයි ඔක්කොමලා අපිව නටවන්නේ අපේ තියෙන අර බොළඳකම තියෙන තාක්කල් විතරයි. අපේ තියෙන මේ පටල වෙන ගතිය කෙනෙක් වෙන ගතිය තියෙනවනේ දේවල් වල ඒ තාක්කල් ඕන කෙනොට රිමෝට් කන්ට්‍රෝල් එක අපි නටවන්න පුළුවන්. අපි තියෙන්න ඕනේ අතේ පොල්තල් ගාගෙන කොල්ලෙවත් එක දෙල්ලම් කරන්න. ඒ නිසා මේ පාළු ගතිය තනි ගතිය කවදා හෝ භාවනාවේ ප්‍රතිඵලයක්. නැත්නම් භාවනාවේ මේක අගේ කරන්න දැනගත්තාට පස්සේ ওই ලෝකෙ මොන જાති අපිට හතුරු හිටියත් කිසිම දෙයකට මොන අපන්ද කරන්න බෑ. ඌණියන් කෙරුවට වදින්නෙත් නෑ. බයිර කෙරුවට වදින්නෙත් නෑ. වදින්න බෑ. වදින තැනක් නෑ. මොකද මේ ගහන හැම එකක්ම අපි සතුටට බාර ගන්න. එතකොට මොනව කරන්නේ? ඒක අත්දැකීමක් කරගන්න නිසා මේ එන දුක ද්වේෂයෙන් බලන්න එපා. ඒක හරිම අමාරු එතන ගියාට මේ බලන්නේ ද්වේෂයෙන් කියලා තේරෙන්නේ නැහැ. පිටේ ඉන්න මනුස්සයෙක් ගන්නකොට තේරෙනවා. තවන්න පුළුවන් නම් මේ පැමිණි දුක් පැනිරහයි කියන වචනේ. මේක මේ ලොකෝ පාඩමක්. දෝතිම බාර ගන්න කියලා. ඒ දුකට කවදාකවත් දුකේ තියෙන මේ නපුර නැති වෙනවා. දුකට නපුරු වෙන දුක තියෙන නපුරු නැහැ. ඒතර මේ විසගෝර සර්පෙක් එක්ක මං ඉන්නව කවදාකවත් ගහන්න නැති බව මම දන්නවා. ඒසෝ ගැරන්ඩික් ඉන්නවට වැඩිය හොඳයි විසගෝර සර්පෙක් එක්ක ඉන්නවට උ ගහන්නේ නැහැ. ගැරන්ඩික් ඉන්නවට ගහන්නේ අහන්න දෙන්නේ නැහැ. ආන්නේ විදිහට යන්න ඕක තව දවස් දෙකක් තියෙනවා ඊතර ගියාට පස්සෙත් ඕක කරන්න දවස් දවස් දෙකක් විතර තියෙනවා හිතන්න ආවේ. ඉතින් අදත් භාගයක් තියෙනවා. දෙකක් තියෙනවා. අපි දෙන දවසක් බෝනස් දෙනවා. ගරු ස්වාමීනාථ මම ඊයේ දින ඇසූ පැනයට ඔබ වහන්සේ පැවසුවා නිවන තට්ටු කරනවා මම කම්මැලි නිදිමතයි අද බෑ කියනවා කියලා. ඒ යෝනි යෝනිසෝ මනසිකාර කර විරාගී බව පිළිගන්න කියා. ඊයේ රාත්‍රියේ සිත වරින් වර નિરાයාසයෙන් සමාධි වන බවක් දැනින. අද උදෑසනද පරියන්කයට පැමිණි විටම සිත සංසිදී. ඉඳ හිට යම් අරමුණක් සිතට ආවද ඒ ඇති වී නැතිව යන නැතිව යන අයුරු බලා සිටීමේ අරමුණු දෙස සිහියෙන් බලා සිටීමේ හැකියාව අද අත්විඳින බව හැඟී සතුටක් සිතට නැගේ. සිතට මම යන අරමුණ ඇවිත් ඒ දෙස බලා සිටන විට හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඒ වාක්‍ය කියන්නේ සිතට සිතට මම මම උද්දෘත කරලා තියෙනවා. සිතට මම යන කියලා කියන්නේ. කියන්නේ මම යනුවෙන් හැඳින්වෙන කියන අදහස. මොනවා ලියලා තියෙන මොකද? සිතට මම යන අරමුණ ඒ කියවන්නගේ අර ප්‍රාසේ දාලා කියන්න දැන් හිතට මම යන හැඟීම. එහෙම කියන්නේ බෑ. ආනමිනියක් ඉන්නවා. සිතට මම යන අරමුණ ඇවිත් ඒ දෙස බලා සිටන විට හදවත වේගෙන් ගැහෙන්නට විය. නමුත් මීට පෙර දෙවතාවක් සෙනසුරාදා ඇසූ ප්‍රශ්නය මරණයේ අත්දැකීම ලද නිසා දැඩි බියක් නොතිබිනි. නමුත් ඒ මොහොතේ වීරිය හා සතිය නොමැතිනම් හදවතේ වේගයත් හඬත් මරණ බියත් අතරින් මේ දෙස කිසිදු ප්‍රතිචාරයක් නොකර බලා සිටීම අසීරු කරුණකි. ගාන්ඨාරයේ හඬ අඩුවෙමින් යන්නක් මෙන් හදවතේ හඬ අඩුව යන හැටි බලා සිටීමේ ස්වාමීන් වහන්සේ මෙසේ වීමට හේතුව කුමක්ද? මම ඒවා අත්දැකීමට මුහුණ දුන්න ආකාරය නිවැරදිද? සමාධියේ අවසාන ඵලය මරණ බියද? කාරුණිකව පහදා දෙන මෙන් ඉලා සිටිමි. සමාධියේ අවසාන ඵලය මරණයයි ජීවිතයයි දෙකම එක සමාන. දැන් ජීවිතයේ සතුල මරණයට බය වෙලා නැති. මේකෙදි ඒ දෙකම එක වෙනවා. එදාට ඉතින් ඉතින් තමදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමද සම්දේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා බුදුන්ස මේ කියනවා. මෙතිකල් ජීවිතේ හට ගන්න පැත්තට සතුටු වෙලා බර්ත්ඩේ පාටි දාගෙන මොනවාද විවෘත කිරීමේ උත්සව තියාගෙන මඟුල් කර කර හිටියා. දැන් මැරෙනවා කෙල වෙනවා හුස්ම නැති වෙනවා සද්ද නැති වෙනවා බාල්දිය නැහැ උන්න ඔබ වෙනකොට අරකත් එකයි මේකත් එකයි ඉතල සමුදේ බලබලා ඉන්න සාකල් සංසාරේ දිග්ගට යනවා වය බලබලා ඉන්නකොට බය වෙනවා චකිත වෙනවා ඒකට සද්ධාවෙන් කොහොම හරි සීලෙන් කොහොම හරි ඔක ෂේප් කරගෙන යනකොට තේනවා මේ දෙකම එකේම පැතිකඩ දෙක දෙක සමානව ගත්ත ගමන් ඒක නිසා සමුදේ වය ධම්මානුපස්සීවා වේති ඇති නැති දෙකම බල බල ජීවත් වෙනවා. ඒක මේ ලෝකෙටයි දෙකන්නේ. මේ ලෝකේ තියෙන හැම වෙලාවෙම සමුදේ පැත්ත විතරයි. හට ගන්න වෙලාවට තමයි බබා හම්බ වෙන වෙලාවට තමයි බලන්නේ. මරණ වෙලාවට අපෝ ඒ කාමංගල්‍ය කතා කරන්නේ නැහැ. දෙකටම සමහිත දාන එක තමයි සමාධියේ තියෙන ගතිය. සමුදේ වගේම වය. ඊට පස්සේ සමුදේ වය දෙක බල බල ඉන්නකොට පේනවා <clears throat> සමාධියේ කැළෙන්නේ සමුදේ වය වුණාට දන්න කෙනාට. ඉතින් සමාධිය වගේම තමයි ඊට සමාධියට මුල් වෙන සතියත් එහෙමයි. ඒකෙදි බලන්න තියෙන හට ගන්න වෙලාව වගේම නැති වෙන වෙලාවේ සමාන විදිහට බලන විට අපිට ඒකේ ගලණය පේනවා. සන්තතිය පේනවා. ෆ්ලක්ස් එක පේනවා. ගොජේ පේනවා. ඒකේ නම් වණක් දාන්න දෙයක් නැහැ. ඔක්කොම එක කක්ක. ඔක්කොම එක ෆෘට් සලාඩ් එක තමයි තියෙන්නේ. සලාදේ තමයි. පින්වත් ගරු ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමට සිටුවද මේ ලිවීමේදී ඇති අඩුපාඩු වලට මුලින් සමාව ඉල්ලමි. භාවනාවේදී කය ගැන නිරීක්ෂණය කිරීම මුලින්ම පටන් ගැනීමයි. උදාහරණයක් ලෙස කය පිම්බීම හැකිලිම පෙරමෙන් සිතුවිලි ගලන වේගය දැන් මන්දගාමී වී ඇත. එන සෑම සිතුවිල්ලක් දෙසම සිහියෙන් බලන්නට ස්ව උත්සාහයක යෙදෙමි. ඒවා දුරදිග නොයවා නැවත කය දෙස සිත යොමු කරමි. වඩා පැහැදිලි කළ හොත් සිතුවිලි එන ක්ෂණයෙන්ම ඒ සිතුවිලි දිගින් දිගටම යෑම අනවශ්‍යයි අරමුණ ඒ නොවේ යයි යන හැඟීමක් පහළ වෙයි. ඇසෙන ශබ්ද වෙන වෙන්ව හඳුනා නොගෙන වරහන් ඇතුලේ උදාහරණ කැස්ස වාහන දොර ඇරීම ආදිය හැම ශබ්දයක්ම පොදු ගොඩකට දැමීමට නිතර උත්සාහයක යෙදෙමි. තරමක වේලාවකට පසු කය කොහෙද යන හැඟීමක් ඇති වේ. නාසයේ මුහුණ යන අංග නැති වී යන්නාසේ දැනේ. වරක සැහැල්ලු බවක්ද වරක විශාල බරක්ද වැනි හැඟීම් ඇති වේ. යම් විටක අඳුරු ගුහාවකින් ඊටමත් වේගෙන් ඉදිරියට යදී යන බව දැනේ. මෙවැනි වැඩමුළුවකට සහභාගී වීමට ලැබීම ඊටමත් භාග්‍යයක් කොට සලකන අතර ගුහාසිට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය මේකෙදී අර සිල්ලර් බිස්නස් කරපු එකනා තොග බිස්නස් වලට යනවා වගේ ඉතර සද්ද ළඟ එකක්ද දුර එකක්ද ප්‍රියද අප්‍රියද ගෑනුද පිරිමිද තොරතොර බලනවා. පහු වෙනකොට ඒක හිත සතියට ආවට පස්සේ වෙන සද්ද හිතවිලි නෙවෙයි වේදනාවක් නෙවෙයි. ආනපානෙ නෙවෙයි කියන්නේ. ඒ සද්ද ඔක්කොම වැඩෙන එක මල්ලක. ප්‍රිය අප්‍රිය දෙකම එක මල්ලකට. ඒකට සද්ද කියන තොගේට සලකන්න. ඊට පස්සේ වේදනාව බලපුවම ඔන්න ඉස්සර සුඛ වේදනාවට විතරයි කැමති දුකට කැමති නෑ. නමුත් මේක දිගට බලහන යනකොට යනකොට සුඛ ඉවරනේ. දුකෙන් දුකේට වෙන්නේ. සුඛෙන් ඒකට ඔක්කොම වේදනා ටික එක මල්ලකට දාන්න. ඊට පස්සේ හිත විලිනවා. අතීතේ හිත අනාගතේ ඔය එක එක එක එක නම් කරනවා ආධුනික කාලේ. අර පොඩ්ඩලම කක්කත් එක සෙල්ලම් කරන කාලේ වගේ. පහුවෙන ඔක්කොම හිතවිලි කියලා දාන. ඊට පස්සේ ආනපානිනවා. පිම්බි මැගෙනවත් ඔය තු අන්තිමන හතරම එකයි. කරන කරන කියලා බලනකොට මේ හතරම එකම විවිධාංගීකරණය වෙන ක්‍රම හතරක් මිස ඒතර ඔක්කොම එක වුණාට පස්සේ මූල කර්මත්තන හිටියත් දෙකයි නැත්ත් එකයි. පුදුම තෙදවත්කමකින් තේරෙනවා දැන් මූල කර්මත්තන්නේ නැහැ. ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් මූල කර්මත්තන්නේ මොකද? then what? ඒකට සතිය නැතුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. සතිය නැති වෙන කොහේ යන්නේ සතිය දැන්? අන්නේ විදිහට මේ තොග බිස්නකට දැම්මම පස්සේ අපි මේ මේ සාක්ෂාත් කරන්න මැක්සිමයිස් කරන්න හදන දේ ගිහිලා ගිහිලා ගිහිලා ඒක නැතිවීමක් වෙන්න ඒක සමස්තය තුල බොඳ වෙලා යනවා. ඒක සමස්තය තුල ලොඳ වෙලා යනවා. ඊට පස්සේ සමස්තය බලන ඉන්නකොට සමස්තය මගේ නෙවෙයි. ඒක මේ කාගේද එකක්. මේ අනාත්මයි. ඉතින් ඒ නිසා ඒ දිහා බලනකොට අර තියෙන එකක් ඇති වෙලා නැති වෙලා යනකොට තියෙනවා ළඟ ළඟ පරි මේ මේ අසහන ගතිය ඒ වගේම දැවිලි දැවිලි අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හැම තැනම හැම දෙයක්ම ඇති වෙන නැති වෙනවනම් එකක් විතරක් ඇති වෙනව නැතුණා කියලා මරන්න දෙයක් නැහැ නේ. ආන්නේ මේ දුක සමස්තය තුළ බොඳ වෙලා යන පටන් ගන්නවා. ඒතර දුක නැතිවීම නෙවෙයි වෙන්නේ. දුක සමස්තය තුළ බොඳ වෙලා යනවා. ඉතින් බලනකොට ඔක්කොමලා ඉන්නේ එතනනේ. මේ ඒ සමස්තයත් මගේත් නෙවෙයිනේ. මේ එකක් මගේ බබා කියලා ගත්තොත්, මගේ රුචිය කියලා ගත්තොත්, මගේ අම්මා කියලා ගත්තොත් මැරෙන්න නන්න පුළුවන්. බලනකොට කොයි එකත් මගේ අම්මා තමයි සංසාරේ පැත්තෙන් බලන්නේ. කොයි එකත් මගේ පුතා තමයි සංසාරේ පැත්තෙන් බලනකොට. ඒ නිසා ඒවම්පි සබ්බ භූතේසු සියලු සත්‍යයන් කෙරේ මේක බලන්න ගියාට පස්සේ මැරෙනවා කියලාද කනකාටුදායක දෙයක් නෑ. පත්‍රේ බලන්න හැමදාම මර්ධන්‍ය දෙක තුනක් තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. සුබතරණ සැපසිතේ කියලා කසාද වඳින්න දැන් නියුත් තියෙනවා. බල හම්බෙච්ච ඉවත් තියෙනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? මගේ බබා වුණොත්, මගේ මගුල වුණොත්, මගේ අම්මා වුණොත් පියම්මෝ. ඒ අම්මා නිසා නෙමෙයි මගේ කම නිසා. දරුවා කම නිසා නෙමෙයි මගේ කම නිසා. මගේ කරගත්ත කම. පිච්චෙනවා මේ හයි ටෙන්ෂන් කරන්ට් එක වදිනවා. මේ තුගේට දාලා බලනකොට කුඹුර වල කුරුල්ල එලවනකොට කුරුල්ලන් කියන්නේ මගේ නොකා යායම කා කියනවා. ගහලා එලවනවා එලවනකොට කියන්නේ මගේ නොකා යායම කා. එතකොට ටිකනේ මගේ කුරුල්ල වෙන කොහෙන් කණ්ඩේ? නිසා සංසාර දුකක් කියනවා මගේ විතරම කන්න එපා. ඔයි ආයේ කාලා ඇවිදපන්. ඒතකොට ඉතින් මයි ටිකක් කනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක මේ මගේ කරගත්තට තමයි ප්‍රශ්න තියෙන්නේ. නිසා ඒ එන දේවල් වලට තොගේට දාන්න. තොගේ තමයි සිස්ටම් අප්‍රෝච් කියන්නේ. සිල්ලර බිස්නස් එක තමයි රිඩක්ෂනිසම් කියන්නේ. රිඩක්ෂනිසම් ඇතුල් වෙලා තොග බිස්නස් එකට ගියාට පස්සේ ඔය සාමාන්‍ය කෝටිපති ප්‍රකෝටිපතියන්ට දුක් කියන එකේ ගණන් අරගෙන කරන්න දෙයක් නැහැ යාට. පාඩු වුණා ලාභ වුණා කියලා බලන්න වෙලාවක් නැහැ එයාට. හම්බෙච්ච සල්ලිවත් වීදම් කරන්න වෙලාවකුත් නැහැ. හැබැයි බිස්නස් එක නතර කරන්න බෑ. අරගෙන අරගෙන අරගෙන යනවා. මොකටද බිස්නස් කරන්නද කියලා මිනිස්සු දන්නේ නැහැ. අන්නේ වගේ මේ භාවනා කරගෙන යනකොට අර අමාරිසයගේ පුංචි කරලා බලන කණ්ණාඩි වෙනකොට ලුක් කරලා බලන කණ්ණාඩි වෙනකොට පුංචි කරන කණ්ණාඩි අතට අහු වෙනවා. මේ ඔක්කොම බලපුවම ඔක්කොම හොල් එච්චරයි. ඔක්කොම නිකන් පිල්ලි. ඉතින් යාට දෙයක් නැහැ ඒකෙකුට කැස්ස ආවයි කියලා ඉතින් මැරෙන්නේ අහින්න දුපලන ජීවිතේ ඉතින් ඒ වගේ අර ඔක්කොම තුගීර දාලා සලකන්න ගියාම වෘතලේ කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ එක එකනත් එක එකනත් එක පුද්ගලික සම්බන්ධකම් කරන්න වෙලාවක් ඉන්නේ නැහැ දුක දුකේ තියෙන නපුර නැතිලා යනවා අන්න ඒකට අපි හරි බයයි අපි මේ දුක මගේ කරගෙන ඒ ඒ දේ මගේමයි ඒකට තියෙන අයිතිවාසිකම වෙන මේ හටන් කරන්නේ මේ දුක අහ කියන දුක ලෝකේ තියෙන කොටස මගේ කරගන්න තියෙන දැඟලිල්ල දිහා බලනකොට ඇද්දගෙන නාන නෑමනක් නාන්නේ. බෙදාගෙන කන කෑමක් කන්නේ. ඒක දිහා බලනකොට පේනවා. ඉතින් මේ කට්ටියගේ මනාපෙත් නෙබෙදාගන්න. ඉතින් බුදුචානන්තර එච්චර කනගාටු වෙන දෙයක් නෑ. මොකද බුදුහාමුදුරුවෝ දීලා නම් කනගාටු වෙන්න ඕනේ. බුදුන් කියනවා ඔක බෙදාගන්න එපා. ඔක නැතුව ඉන්න පුළුවන්. මගේ කරගන්න තු ඉන්න පුළුවන්. ඒ තවත් මානවෙක්. ඒ පැත්තෙන් බලන්න පුළුවන් නම් අන්නේ විදිහට මේ සද්ද ඔක්කොම එකමල්ලට දාලා මම වේදනාව නෙවෙයි, හිතේ නෙවෙයි, මූල කර්මතම සද්ද කියලා දාන්න පුළුවන් නම් ඒ සද්ද සුභාසින්තන තිබ්බහමකෝ කනගාට තිබ්බහමකෝ නිකන් ගෝසාවක් විතරයි. අවසරයි ගරු ස්වාමීන් වහන්ස මා පරයන්කයට වාඩි වී මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය නිරීක්ෂණය කළෙමි. හොඳින් සුලන් ධාරාව දෙස බලා සිටීමේදී ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමෙන් ගොරෝසු තත්ත්වයේ සිට සියුම් තත්ත්වයට පත්වන විට ශරීරයේ හැකිලෙන ස්වභාවයක් ස්වභාවයත් බෙල්ල පහතට කඩා වැටෙන ස්වභාවයත් නැවත එම සුලං ධාරාව සියුම් ලෙස නැවත ආරම්භ වී හොඳින් දැනෙන තත්ත්වයට පත්වන විට ශරීරයේ පිම්බෙන හිස කෙලින් වන ආකාරයත් අත්දැකෙමි. මේ අවස්ථාවේ මනින්දත් නොනින්දත් අතර මත් ස්වභාවයක සිටි නමුත් වටේ තිබෙන ශබ්ද දැනුණ නිසා නිින්ද ගොස් නැති බව වැටහුණා. මේ ක්‍රියාවලිය දිගටම පිම්බෙන හැකිලෙන ස්වභාවය හුස්ම රැල්ලත් හුස්ම රැල්ලත් හුස්ම රැල්ලේ එම ස්වභාවයත් සමගම යම් කිසි රටාවක් ඇති දුවන බව නිරීක්ෂණය කළෙමි විනාඩියක් පමණ මේ වෙලාවේදී කය හොඳින් සැහැල්ලු වී තිබුණද වරින් වර සුලං සුළු කකුලේ වේදනාවක් තිබිනි නැවත ඇස්හැර ඉරියව් මාරු කළද සතියේ වෙනසක් සිදු නොවි නැවත එම ස්වභාවය අත්විඳි හැකි බව දැනුණා ගරු ස්වාමීන් වහන්සේ මෙම ස්වභාවය භාවනාවේ දියුණුවක්ද පහදා දෙන සේක්වා. භාවනාවේ දියුණුවට උපදෙස් පතමි. සතිමත් වීමේදී ශරීරයේ සැහැල්ලු වන බව හා නොදෙනී යන බව මගේ අත්දැකීමයි. නමුත් කිසි දිනක ශරීරයේ දියවි යන ස්වභාවය එලිපෙනීම් සිදු වී නොමැත. මෙසේ විවිධ තත්වයන් ඇතිවන්නේ එක එක පුද්ගලයන්ගේ කෙලෙස් ස්වභාවය නිසාද පහදා දෙන සේක්වා. වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහකට චරිත ලක්ෂණ කියලාත් කියනවා. ඒක නිසා මේ අපිට සාමූහික භාවනා කරනකොට ඒ එක්කෙනෙක්ව දකින අත්දැකීම අනිත් කෙනාට එහෙම ලැබිය යුතුම නැහැ. ඒක නිසා මේ මේ විසුද්ධි මාර්ග වගේ පොත්වල මේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත මේ චරිතෙට පේන්නේ මෙව්වා මෙව්වා කියලා නම් කරන්න හදනවා. ඉතින් උඹදෙනෙක් බලන්න හදනවා රාග චරිතේ, ද්වේෂ චරිතේ කියලා. නමුත් මේ සූර්යා පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට ගමන් කරන ගමනේදී ඒ තන බලපෑන රාග ద్వේෂමෝ නැත්නම් වාපිච්චෙන් වෙනස් වෙනවා. ඒ නිසා රාග චරිතයක් උදේවර දිනකට හැන්දනට ද්වේෂ චරිතයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ තියෙන වෙනස් වීම දිහා බලනකොට අපිට පේනවා අපිට ඒ වෙලාවේ තියෙනක අපි අඳුරගත්තට ඒකම තව පැය දෙකකින් නෑ. ඒකෙ මේ වෙලාවේ වෙන කෙනෙකුට ඒක බලපෑමක් වෙනස්. ඒ අතරතුර තියෙන මේ උච්චාවච භාවය ඉතින් ලෝකයේ බුදුජානන්සේ පෙන්වන්නේ මේ විවට්ට කල්ව සංවට්ට කල්ප කියලා. වරක මේ කල්ප දිග හැරෙන වෙලාවක් එනවා. වරක කල්ප ඇකිලෙන වෙලාවක් එනවා. ශරීරය පිම්බෙන වෙලාවක් එනවා. හැකිලෙන වෙලාවක් එනවා. තද වෙන ගතියක් එනවා, දුර්වල වෙන ගතියක් එනවා. ඉතින් මේවා මගේ නෙමෙයි, මේවා නිකන් වඩදිය බාදිය වගේ. ඉතින් මේක දිහා බලලා මේක මගේ නෙමෙයි මේ ධාතු ස්වභාවයක්, චිත්ත නියාමයක්, නැත්තම් ලෝක න්‍යාම ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපිට තියෙන නිරීක්ෂකයෙක්ගේ தත්ත්වය විතරයි. නමුත් මේ කට මේ බඩ මේ ඇඟ කියලා ඇඟේ දාගත්ත ගමන් ඉඳලා පුදුම වේගයක් එන්න පටන් පුදුම ටෙන්ෂන් එකක් එන්න පටන් ගන්නවා. එනිසා මේ ශරීරය අපිට හම්බෙලා තියෙන්නේ ඒවයි හතර මහා ධාතුන් ක්‍රියාත්මක කරන වේදිකාවක් වශයෙන්. ඒක දිහා ඒ විදිහට බලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක් දිහාත් බලන්න පුළුවන්. මේකම තමයි එකෙත් තියෙන්නේ. ඒක නිසා ඒ චක්‍ර ටික හැම වෙලාවෙම චක්‍ර කරකෙන්නේ. සංසාරේ චක්‍රයක්, හුස්ම චක්‍රයක්, පිඹි වැගිරීමේ චක්‍රයක්, සක්මන චක්‍රයක්. අන්නේ චක්‍ර කරකෙන ස්වරූපේ බල්ල එක තැනක අර්ථකථන දෙන්න යන්න බෑ. තා පොඩ්ඩක් ගියාම තව අර්ථකථන. තා පොඩ්ඩක් ගියාම තව අර්ථකථන. ඒ නිසා අර්ථකථන දීම නැතර කරන්න. නිරීක්ෂණය වැඩි කරන්න. ඒතර චක්‍රයේ විසීම ආයෙත් ඒ තැනටම අපිව ගිහිල්ලාපත් කරනවා. ආයෙත්පත් කරනවා. ආන්නේ බලහිනකොට පේනවා මේක කලින් සැලසුම් කරපු එකක්. මට දෙන්නේ නිරීක්ෂණයක් විතරයි. ආතතිගත වෙන්න අර්ථකථන දෙන්න එහෙම නැත්නම් විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. විනිශ්චය කළොත් අර චක්‍රය බැලීමේ හේම නතර වෙනවා. ඒ නිසා නිරීක්ෂණය වැඩිකරනද නිගමනය අඩුකරනද කියලා කියනවා. කරතර ස්වාමීන් වහන්සේ මාගේ පරයන්ක භාවනා දෙකකදී මා නිරීක්ෂණය කළ දේ පැහැදිලි කිරීමට අවසරයද සිටිමි. පළවෙනි එක මා මූල කර්මස්ථානයේ ලෙස ඉඳගෙන සිටින ඉරියව්වට සතිය පවත්වමි. මෙසේ ඉඳගත් දෙක සැරින්ම කය සැහැල්ලු වී සිත සිතුවිලි වල පවතී. සමහර විට හීන පෙනේ. එසේ ඉන්න අතරම හිස ගැස්සීමට යන බව හොඳින් දනී. එම ගැස්ම පටන් ගන්නා විට බෙල්ලේ කෙළවරෙන් පටන්ගෙන නහරයක් දිගේ උඩට පැමිණ හිස ගැස්සීම ඇතිවේ. මෙසේ ගැස්සීම පටන් ගන්නට සූදානම් වනවා සමග සිතුවිලි නතර වී ගැසීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. ඉන්පසු සිතවිලිත් හීනක් නැති කලවර හිස් අවකාශයක් තුල සතිය චිත්තක්ෂණ එකක් දෙකක් පමණ පවතී. මෙහිදී කිසිදු මත්ගතියක් නැති අතර හොඳ අවදි තත්වයකින් බලා සිටිය හැක. ඉස් අවකාශය තුළට යන තෙක් කයවත් බාහිර ශබ්දවත් නොඇසේ. නමුත් අවකාශයේ ඉන්න අවිට බාහිර ශබ්ද ඇසේ. දෙවන එක්සැම්පල් එක තවත් අවස්ථාවක මූල කර්මස්ථානයේ තුල සතිය පවත්වන විට කය සැහැල්ලු වී සිතුවිලි පැමිණ ටික වේලාවකින් බෙල්ල නැමී නිින්දක් වැනි ස්වභාවයට යයි. මෙහිදී හිත හීන පෙනෙන අතර සමහර අවස්ථාවක හොඳ අවධියක් පවතින අතර සමහර විටක මත්ගතියක් පවතී. නමුත් මම ඒ නිින්දක් නොවන බව හොඳටම දනී. ඒ තුලද යමක් සිදුවේ. නිින්දට වඩා තරමක වෙනස් ස්වභාවයකි. අඩනින් අඩනින්දක් යයි කිව හැක. නමුත් මම සතිය පවත්වන බව දනිමි. කය නොතෙරේ. එකපාරටම හිස ගැස්සේ. මෙහිදී ගැස්සීම නිරීක්ෂණය කළ නොහැක. ගැස්සීම වුණ පසු ගැස්සුන බව දනී. ඉන්පසු කයට පැමිණේ. එය මා දැනගන්නේ මා පුටුවේ ඉඳගෙන ඉන්නා ස්පර්ශය අතක් උඩ අතක් තබාගෙන සිටිනා බව, ඇස්වසාගෙන සිටිනා බව වැටහෙන නිසාය. මෙසේ එක පරයක්යක් තුල මේ කීප වාරයක් සිදුවේ. ස්වාමීන් ස්වාමින් වහන්සේ යමකට නමක් දී ඒ කෙලෙසා නොදමන ලෙස නිතර පැවතුවත් මට මේ தত্ত্ব දෙක මොද්දේ දැන ගැනීමට උවමනාවක් පවතී. ඔබ වහන්සේ අන් අයගේ කමඨාන් සුද්ධ කිරීමේදී ලීනභාවය, ශූන්‍යතාවය වැනි වචන භාවිත කරන නිසා මෙම தত্ত্ব දෙක ශූන්‍යතාවය, ලීනභාවය යන தত্ত্বයන්ද නැත්නම් එම දෙකම නොවේදයි පහදා දෙන ලෙස নমස්කාර කුප්ප ඉල්වා සිටිමි. මම මේ தত্ত্ব දෙක නිවසේදී භාවනා කිරීමේදී අනන්තවත් අධ්‍යක් ඇතත් ඒ දැනගැනීමේ වුවමනාවක් නොතිබුණද දැන් එම தত্ত্বය කුමක්ද දැනගැනීමට ලැබුණොත් හොඳයයි සිතේ. මා කරන්නේ වරදක් නම් දෙපා නැමෙත සමාවිචා සිටිමි. දරුවන් තරණයි. මේ රචනයේ ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. ගැස්සීමකට පස්සේ හිත එන්නේ කයටම කියන එක වගේ ලං වෙලා තිනවා මේකම බලලා මේක දහති කරන්න ඊට පස්සේ ගැස්සුනට පස්සේ හිත එන්නේ සතිමත් අරමුණට නම් කයට නම් මේක හිත සැඟවි ගැනීමක් හිතට läග ගන්න තැනක් නැතිකම නිසා සිත කරන ලූට අයම කෝක ටික කාලික වාඩ කරගන්න බැරි වෙනවා අවදි වුණාට පස්සේ දිගටම හිත වල්මත් වෙලා නම් තියෙන්නේ කොයි ආරමුණට ආවද කියලා හිතා ගන්න බැන්න ඒක නම් නිදිමත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවදීන් පස්සේ හිතේ ඉන්නේ මූල කර්මත්තානද කායද කියන එක සාතික් කරන්ඩ එතකොට Tamanට ඒකෙන් ආත්ම ශක්තියක් එනවා. එනවා නම් කායට එනවයි කියලා සාතික වුණාට පස්සේ තේන ඕක තමයි මුළු සංසාරයෙන් භාවනා කරමුත් ලැබෙන ප්‍රතිඵලය. අන්දබන්ද වෙච්චාම හිත යන්න ඕන තැන දන්න. අන්දබන්ද වෙනාට පස්සේ හිත යන්න ඕන තැන දන්නේ නැත්නම් දැන් මේ ගින්නක් හිටුණාට පස්සේ ෆයර් ඩ්‍රිල් එකේදී අපි කොතැනද යන්න ඕන කියලා තන දන්නේ නැත්නම් ඉතින් ඊට පස්සේ අපිට නිගමනයක් කරන්න බෑ කී දෙනෙක් මැරලා ඉනවද කී දෙනෙක් පණ තියනවද ඔක්කොමලා දන්නවනේ ගින්න එන්න ඕනේ නෑ එන්න ඉඩ තියෙනවා ආවොත් කොහෙද ඇසෙම්බල් පොයින්ට් එක කියලා දන්නවනේ ඒක තමයි ෆයර් ඩ්‍රිල් කියන්නේ එනිසා ඉඳපු ගමන් ෆයර් එකක් ඉන්නේ නැතුව ෆයර් ඩ්‍රිල් කරනවා බලන්න මිනිස්සු මේ දීලා තියෙන දේ දන්නවද කියලා ඒ වගේ අපි දැනගන්න ඕනේ අනතුරක් වුණොත් මෙන්න ക്ഷേම භූමියේ මෙන්න නික්ලේශී තැන. මෙන්න නිර්මල තැන කියලා දන්නවනම් වෘතු කරණ ටිකක් කල් යනවා ඉබේ මෙතෙන් හිත යනවනම් ඊට පස්සේ බයන දෙයක් ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. නිසා නැවත ගැස්සීමෙන් හිතේ ඉන්නේ කයටමද නැත්නම් ආනාපානෙටමද පිම්බීම හැකිලිමද කියලා වගේ තහති කරලා කියන්න පුළුවන් තැනට භාවනා යොමු කරවලා ඒක වාර්තාවට දාන්නේ දාට තමන්ට තමන්ගේ ආත්ම විශ්වාසය එනවා. ඒක මේකේ ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ලියවිලා නැහැ. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒක කෙලින්ම ලියන්න. ලියුවොත් ඒක අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙන්න දැන් මේ මේක අය කියලා දෙන්න දෙයක් නැහැ. ඒ එතෙන්ට හිත දාන්න පුළුවන්. ඒක වේග්නේ ඒක ඒක නොකියන්නේ කියවෙන්නේ. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ හිත පිරිසුදු නැහැ. ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියනවනේ මම ගැස් වෙනවා ගැස් වෙනාට පස්සේ මගේ හිතේ ඉන්නේ කායයටමයි මගේ හිතෙන්නේ අරමුණ තමයි කියලා ඒක සම්පූර්ණ ඇක්ටිව් වොයිස් එකේම දාලා කියන්න ඕනේ. එතකොට කෙලෙස් වලට වසන්න බෑ. එතින්දි වනවල ගහන්න හදනවා කියලා කියන්නේ කෙලෙස් වලට රිංගන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙම සාතික් කරන්න කොහේ අත්‍යවශ්‍ය ගැහුවත් බල්ලට කූඩු කියනකොටම කූඩුවට යනවා. හොඳයි. උවිලියට යන්නේ කොහොඳයි. උට බැල්ලියක් හොයන්න ඕනේ, කක්ක කරන්න ඕනේ, චූ කරන්න ඕනේ. ඒක උට කරගන්නයි. අර කූඩුවේම තියලා ගහගෙන හිටියොත් එහෙම හරි අසාධාරණයි නෝඩ. මේක දැක ගන්න මේක සාහිතික වෙන්න ඕන. මේක සාහිතික වෙලා ස්ථිරත්වයක් ඇති වෙනවා. පිට ගියාට අනතුරකදී ආයුධ දැන හිත දන්නවා කියන එක උනාටමදි ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. මේක බුදුරජාණන් වහන්සේ පියවර හතරකින් කියන්නේ. මම කිව්වෙත් ඒකයි. හිත පිට ගිහිල්ලා ඉන්න වෙලාවේදී පිට ගිලින් බව දන්නවා. සරති. ඉතින් විවරති කියලා එකක් තියෙනවා. විවරණ කියලා කියන්නේ ඉස්සර මේක හංගනෝනේ. අයියෝ හිත පිට ගියා කෙලෙස. දැන් නැහැ. ප්‍රසිද්ධියම කියනවා මම ඉන්න ඕනේ. ආනපනේ දැන් ඉන්නේ සද්දෙක. උත්තානි කරෝති. ඒතොර තේරුම් ගන්නවා මේක හෙලි කරලා කියන්න පුළුවන් වෙච්ච එක තමයි මට තියෙන ලොකුම ලාභේ. හිත ද්වේෂ කරන්නේ හිත කම්ප වෙලා නැහැ. උත්තා ඊට පස්සේ ඒක කාටද කියන්න ඕන. මම මෙතන හිටියේ මෙතන නෙවෙන බව දන්නවා. දැනගත්ත ගමන් බල්ලා කූඩුයි. ඉතින් මයික් එක දෙන්නේ නැද්ද? එහෙනම් මයික් එක දෙන්න වටිනවා. ඒ පැහැදුනාට මට පැහැදිලි නැති ඉඳයි මම ඔහොම කියන්නේ. ඔන්න අත උසන්ඩ අත උසන්ඩ පිටි වතරම ඉඳගෙන ඉවරලා මටත් ඇති උණයි කියලා කියනවා. පොඩ පොඩ පොඩ සොලෝ සොලෝ එකේ ස්වාමින් වහන්සේ ඒ වගේ අවස්ථාවක් මටත් වුණා මේ ගැසීමක් ඇති වෙලා ආනාපානෙ හොඳින් දිගටම කරගෙන යද්දි ආනාපානෙ සිවුම් වුණා හුස්ම රැල්ල ඊට පස්සේ මට මොකුත් දැනුනේ නැහැ නමුත් ෂණේකින් ගැස්සিলা මං හිතුවේ කෙනෙක් කවුරු හරි මාව මේ අත තියලා ගැස්සුවා කියලා ඒ වගේ ගැස්සිලා ආයසරයක් අගියේ ආය ආනාපානයටමයි එතකොට ඒ ගැස්සීම මොකද්ද කියලා මට ගැටලුවක් වුණා ඒ වෙලාවේදී. ඒක තමයි මෙතන තහරන ඊට ඉස්සෙල්ලා හිටියේ මොකද්ද උනේ කියලා. ඒව ඇත්තටම මේ ඥානපෝනික සාංශ උත්සාහ කරන මේ බය ලැජ්ජ දෙක කියලා. පිටපොට ගිය ගමන් මම ඉන්නේ බය වී යුතු ලැජ්ජ වෙච්ච තැනක් කියලා කිව්වට පස්සේ එයා නැවත ආය ටක් ගාලා ගස්ස එක ඩොක්කකුත් ඇනලා හිටපු තැන ගෙනත් තියෙනවා. ඒ කියන්නේ Taman මේ කෝච රාජ්‍යත්ව භූමියෙන් හිත පිට ගිහිලා. එතන තමන්ගේ අප්පගේ ඉදමෙන් පිට ගිහිලා. අප්පගේ ඉදමෙනකොට තාත්තගේ ඉදමෙනකොට හයියනේ. අරසාව තියෙනවනේ. දැන් පිටතනකට ගිහිලා. ගිහිලා දැනගන්නකොටම ඒක මේ මේ හිතලා කරන බයක් ලැජ්ජාවක් නෙවෙයි. සිස්ටම් එකෙම කියනවා ඔබ ඉන්නේ අගෝචර භූමියක අජ්ජත් තැනක නෙවෙයි. එතකොට මෙයා දන්නවා අජ්ජත් තැන බලාපොරොත්තු වෙනවා ගෝචර තැන තියෙනවා ඊට එතෙන් දෙනවා. අන්නේ දෙක අතර මැද ගැස්මක් වෙනවා. අන්නේ ගැස්ම නොදන්න තැන ඉඳලා දන්න තැනට එන මල පනින තැන. මෙතෙක් නොදැන හිටියා. දැන් දන්න තැනට යනවා. එහෙම නැත්නම් මෙතන මෙතෙක් කෙනකන් සංඥාමේ ලෝකෙක හිටියා. දැන් අපි හිතේක පාරට මේ ඕලාරික අත්පටිලාභයට රිංගනවා. ඒ ඒ වෙනස ඉස්සල ඉස්සල ලොකු වෙනසක්. මල පැන්නුම් ඉර පැන්නුම් වගේ ලොකු වෙනසක්. පහු වෙන පහු වෙනට ඒක අඩු වෙන්න පටන් ගන්නවා. ගැස්මෙන් තමයි දන්නේ මෙතෙක් කියලා තිබුණ එක අත්පටිලාභයක් තව වෙන අත්පටිලාභයකට මාරු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලිව තේරුණා. මට නම් ඒත් සැකයි. ඒ වුණා ගහලල්ලා කොහොම තමයි ඔක ඇහැටි. එක්කෙනෙකුට ඔහොම දෙනකොට අනික හිතාට ඊට වැඩි පොඩ්ඩක් ලාවට තියෙනවා. අතිගරු පින්වත් ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී භාවනා පටන් ගත් මොහොතේ සිට ටික ලාකින් කම්පන චංචල ගති මදවන්නට පටන් ගනී. සමාන්තරව මා හුස්ම රැල්ල ගැන අවධානයන් යෙදීමට වෑයම් කෙලිමි. මේ කීප දිනකදී සිදුුණේ. අද උදේ හුස්ම රැල්ල ගැන නොතකාම කම්පන චංචල ගැන දිහා බලා උනේමි. මා නොදැනුවත්ම හුස්ම රැල්ලත් නොදෙනී ගොස් තිබුණි. මෙම අවස්ථාවට මා කුමක් කළ යුතුද? මුල් අවස්ථාවල මෙවැනි දෙයක් ඇති නොවුනත් දැන් නිතර නිතර මේ සිදුවේ. මා කෙරෙහි අනුකම්පාවෙන් කුමක් කළ යුතුද කියා වටහා දෙනසේක්වා. මගේ වරදක් ඇතොත් පැහැදිලි කර දෙනු මැනවි. දෙන කොටසක් තියෙනවා. යෝනිසෝ මනසිකාර්ය ධර්මදේශනාව හා සම්බන්ධව වරහන් ඇතුලේ ජීවිතයට ආදේශ කර ගන්නා ආකාරය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා ඊටමත් පින්වත් පුණ්‍ය සම්භාරයක් පුරාගෙන විත් මේ ධර්මය අවබෝධ කර ගැනීම මට hina යනවා මට hina යනවා පොඩි කාලේ කවුරක්වත් නැති ඉන ගැනීම තමයි කක්ක ගොඩවල්. ඔය කිසියම් පුණ්‍ය සම්භාරයක් ඇත්තේ නැහැ. ඒක අතික මනිතික එහෙමත් ඇති. නමුත් ඒ වුණාට මේ මගේ පොඩි කාලේ කවුරු මාව දැකලා තියෙනවනම් අම්මා හිටියානම් කියයි. මේ මෙහෙම අමනේ කියන. පුරාගෙන මේ ධර්ම ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් පරිසරයක ජීවත් වුණත් ගිහි ජීවිතයක් ගත කරන අපට මේ භාවනා වැඩසටහන සටහන මහ නිදානයක් මෙනි. සමස්ත අම්මලා තාත්තලා වෙනුවෙන් මා මේ ඉල්ලා සිටිනේ ඔබ වහන්සේට සුළු වෙලා මේ ප්‍රශ්නයට සුළුෙන් හෝ උත්තරයක් බලාපොරොත්තු වෙමි. මේ ධර්මයෙන් නිතර ඇසුරු කරමින් යෝනිසෝ මනසිකාරයේ ප්‍රයෝජනයට ගනිමින් ගිහි ජීවිතයේ රැකියාව අමුදරුවන්ගේ ප්‍රශ්න මැද බොහෝ විට අසරණ වෙන අවස්ථා එමටයි. දූ දරුවන් ලොකු මහත් වන විට ඒ ආගේ ප්‍රශ්න වලට අපට උත්තර නැති අවස්ථා දේ ලෙසමයි. ඊටමත් ප්‍රඥාවන්තව මේ ප්‍රශ්න වලට මුහුණ දීමට අසීරු කාරණාවක් අප නිවනට ගිය විට මනස මේ ලෙස මේ ලෙසට සතිය අප නිවසරි අප නිවසට ගිය විට මනස මේ ලෙසට සතිය ප්‍රගුණ කළත් අප නොදනවත්ම නොදනවත්වම සතිය ගිලිහි ගොස් බිම ඇද වැටෙන අවස්ථා බොහෝමයි එක වෙලාවකින් සිහිය ආවත් එතකොට වචන පිට වී හමාරයි අප මේ භාවනා වැඩසටහන් වලින් ප්‍රයෝජන ගත යුත්තේ ඇතුල් හදාගෙන පිටතත් හදා ගැනීමටයි වරහන් ඇතුලේ ජීවිතයේ ප්‍රශ්න වලට ධර්මයෙන් ප්‍රායෝගිකව උත්තර බලාපොරොත්තු වෙන්නේ අප කෙරෙහි මාතන් කම්පාවෙන් උපහාසයේගේ කාලේ නිතාම සුළු වේලාවකින් අරගෙන උත්තරයක් බලාපොරොත්තු වෙමි. උපහාසෙට ඉදු රෝගී සුවාත් වේවා කියලා බරසාර දෙයකට ගෙනෙච්ච ගියාට දෙල්ලයක් නැහැ. ඉතින් gedara duredi ගිහිල්ලා අපි අසත්‍යපත්ව අමනව වැරදි වචන කතා කරනවා. මේක රහත් වුණාට පස්සෙත් රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කාට කතා කරන්නව ඒව වාසලේ කියලා. මේ වරෙන් බසලයා කියලා. ඉතින් ආහන අනික් කටියට හරි මේ ආම්තුල එහෙම නරගමිනියෙක් නෙවෙයි. පස්සේ අන්තිම සර්වචනන්සේ කියලා චෝදනා කරනවා. පස්සේ සර්වචනන්සේ ආම්තුල ගෙන්නලා කියනවා ඔබ මෙහෙම දෙයක් කියනවද මහාන කියලා. මේ රහත් වෙනවා. එහෙමයි. ඒතර බුදුරජාණන්සේ කියනවා මේක මෙයාගේ දෙයක් නෙමෙයි මේක කෙලෙස් වාසනාවක්. මෙයා මීට ඉත ආත්ම 500කම බ්‍රාහ්මණ කුලෙ ඉපදිලා තියෙන්නේ. අනිත ඔක්කොටම කතා කරන්නේ වසලයි කියලා. දැන් මේ ආත්මේ පැවිදිලා බ්‍රාහ්මණ පැවිදි විලත් කතා කරන්නේ වසලයි කියලා. ඉතින් ඒකට මුළු ලෝකෙම පිළිගන්නවා මේ රහතන් වහන්සේනම වල ගැළපෙන්නේ නැහැ කියලා. මේ ආමඳුරට පිළිගන්න දෙයක්වත් නැහැ මෙයාගේ හිත රහත්. බුදුජානක තමයි පෙරක දුරෙක් වශයෙන් කියලා මගේ පුතාගේ කෙලස් ඇති කරන්න පුළුවන් පදනමක් නෑ. ඒක කෙලස් වාසනාවක්. ඒක නිවනට බාධා කරන්නේ නැහැ කියලා. ඒ නිසා සමහර දේවල් අපේ අතින් සිද්ධ වෙනවා. ඒක ඉතින් පුරුද්දට බැහැර සිද්ධ වෙනවා. නමුත් මේකේ අඩුවීමක් පේනවද කියලා බලන්න. මම ඉස්සර මේ වගේ දේවල් හරියට පාවිච්චි කරනත් ඒක වාසිරත් පාවිච්චි කරන දැන් ඒවා වෙනවා උනාට සිද්ධි ගන්න අඩුද ඒකෙන් වෙන නපුර අඩුද කියලා දැනෙන එක Tamanට කාලානුරූප වෙනවා හැබැයි ඒකෙච්චරම සිද්ධ වෙන වාරයක් වාරයක් පාසා යෝගාවචරයට වැටෙන්නේ නැහැ කියලා සරුවචන්සු පිළිගන්නවා කාලානුරූප වෙනසක් වෙනවා ඉතින් මේකට විරුද්ධ දෙකක් තියෙනවා එකක් තමයි මම භාවනා කරනවා නතර වෙන්න ඕන කියලා සමහර කට්ටිය හිතනවා විශේෂයෙන්ම ළඟ ඉන්න කට්ටිය හිතනවා. ඒගොල්ලෝ භාවනා කරපුවයි නෙමෙයි. අපි මේ අඩු ගානේ අඩු කිරීම කරන්නේ මොන්න තරම් ප්‍රයත්නයකින්. දෙක අපේ හිත දෙස් දෙනවා. ඊට පස්සේ කතා නොකළ මේතුයි මේ සුභහතර සුභවාදී කේවල පරිසුද්ධත්වයක් ඉල්ලනවා. එතකොට වැරදිච්ච ඊට පස්සේ වහ කනවා, මැරෙන්න හදනවා, පාපෝච්චාරණය කරනවා, දඟලනවා. එයා දන්නේ මේ ක්‍රමිකව සාපේක්ෂව දියුණුවක් වෙනවද කියලා එතින්දී කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් එයා ආදාසයක් වශයෙන් උදව් වෙනවා. එහෙම නැති වුණොත් එimhe අපි අපි ගැන ඕනකට වැඩිය තක්සේරු කරලා මේ පොඩි දෙයකට බෑ නිසිනතු දඟලනවා. එයා හිතනවා මේ මාවැන්නේකට මේ වියදු නැහැ. කියන්නේ Taman ගැන කිසිම අනුකම්පාවක් නැහැ. ඒක සදාචාරවාදය කියනවා. දැන් සමාජය කියන මේක මෙච්චර මාළුකට භාවනා කරනවා මේ අර වැරද්ද කරනවා මේ වැරද්ද කරනවා කියලා ඒගොල්ලෝ චෝදනා කරනවා. ඒකට මර්සිලස්. කල්යාණ මිත්‍යා කද්දාකත් එහෙම කරන්නේ නැහැ. කල්යාණ මිත්‍යා උදව් කරනවා මාරු වෙන්න නමුත් දැන් මේක අඩුවෙමින් යනව නේද? ඒක කාටවත් කියන්නත් එපා තේරෙන්නේ නැහැ. බෝක කඩා ගන්න එපා මේ අනුන්ට සාධාරණීකරණය කරන්න ගිහිල්ලා ඕ හිත දෙන 100ක් හොඳට කරන්න හදලා යන්න එපා කියන සාපේක්ෂතාවාදයට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ ඒ කියන්නේ සාපේක්ෂතාවාදයේ තියෙන්නේ ප්‍රකාශ වෙලා තියෙන සාසනය තියෙනකොට විතරයි. ශාසනයක් නැති කාලේ. කවදාවත් අපිට හිතා ගන්න හම්බෙන්නේ නැහැ මේ අපේ ශික්ෂාවේ දියුණුවක් වෙනවද නැද්ද කියලා. මොකද ඒක හෙලිදරව් කරපු සාසනයක් නැහැ. ඒ නිසා මේ සාසනේ තියෙන්න ඕන. ඒ තියෙන්ටි මම කියන්නේ දැන දැන වැරදි කරන මනුස්සයර තමයි බෞද්ධාගමකාරය කියලා කියන්නේ. මොකද අනික්තාගම් වල පින්පව් නැහැ. දැන දැන රොප්ප කරන්න පුළුවන් බුද්ධාගම විතරයි. එහෙන ලොකු දෙයක් නේ. දැන් කරන්න තියෙන්නේ දැනගෙන කරන පව් ප්‍රමාණය අඩු වෙන එක විතරයි. ඔය පින් කරනවා කියන එකෙන් තමයි මේක පොඩ්ඩක් අවුල් වෙලා යන්නේ. කට්ටිය හිතනවා පව් අඩු වුණාට ප්‍රශ්නේ නැහැ පින් වැඩි කරලා කරන්න පුළුවන් කියලා. එතකොට බුදුජානක කියන්නේ සබ්බ පාපස්සා කරනා මේ පවින් වැලකීමයි කරන්න තියෙන්නේ. කුසලස උපසම්පදා පස්සේ. ඒ නිසා සමාජයත් එක්ක ජීවත් වෙනකොට බලන්න මොනම තාලෙන්වත් ගැලවිලා ජීවත් වෙන්න බෑ. ඒක මේ බරපතල වැඩ ඇති හිර දඬුවමක් වගේ දෙයක්. නමුත් සමාජය නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් සමාජය ඇසුර කරන්න ඕනෙලා කරන්න අනික් වෙලා බලන්න මම අවුඩව ගන්නෝ දුෂ්ච වචී දුස්චරිත කාය දුස්චරිත නැත්නම් වැරදි ජීවිතයට අඩු කරන වැඩක් කරනවාද කියලා. ඒකට ඉවසීමමයි තියෙනවා ප්‍රතිපදාමයි තියෙන එක රැයෙන් එක බණින් වෙන්නේ ආන්න ඒ බව තේරුම් අරගන්නවා ඒකට කියනවා කුසලයෙන් අධි කුසලයට හොඳින් වඩා හොඳට යෑමේ ක්‍රමය. ඒක කායිමත් අහන්න බෑනේ. එයාගේ තත්ත්වේ නේනේ මං ඉන්නේ. ඉතින් සම මේක බුක් කීපින් එකක් ඕනේ තවන්න. වරදිනම තමයි. මත ඉස්සර තරම් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. නිත්‍ය අභ්‍යාසයෙන් විතරයි කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාදනට මාස 4ක පමණ කාලයක සිට සතිමත්ව ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නෙක් මේ. සාමාන්‍යයෙන් දිනකට පැයක පමණ පරියන්කය ගත කරන අතර සක්මන අල්ප වශයෙන් කෙරේ. උදේවරුේ පැයක් දෙකක් අතරින් පතර සතිමත් වුවත් ඉන්පසු ඒ මඟ හැරී වරහන් ඇතුලේ අමතක වී මතක් වූ විට යම් ඉරියව් සතිමත්ව ගත කරමි. මා පරියන්කයේ විටින් විට ආස්වාසය ප්‍රස්වාසය කමටහටක් කොට ගන්නා අතර දැන් මිනිත්තු 3-4ක කාලයක් ඇතුළත සුලං රැල්ල තුනී වී හිස් භාවයට ඇතුල් වේ. මෙවිට හිස උඩින් බරක් ලැබුවාසේ දැනේ. මෙම බර ඔළුවේ වටේ සිට දකුණ දක්වා කෙමෙන් ගමන් කොට මුළු ඔළුවටම බරක් ඔළුවම බරක් බවට පැමිණි විට අවකාශයට පැමිණීම සම්පූර්ණ වේ. අවකාශය තුලදී හිස් බවත් චනසිලිදායක බවක් තිබුණත් එහි ප්‍රමෝදය හිසේ ඇති බරෙන් සම්පූර්ණයෙන් නොදැනේ. තවද අවකාශයේ යම් අරමුණක් නැති බැවින් සිත සතිමත් බැවින් එළියට යාම සුලබ ලෙස සිදුවේ. සාමාන්‍ය මිනිත්තු 50ක් තුල අවකාශයේ සිටියත් මිනිත්තු 30ක් පමණ වන පමණ සිත නොයෙකුත් අනෙක් දෑ සමග එල්බ ගනී. පහත කරුණු ගැන මා ඔබ වහන්සේගෙන් කාරුණික අදහස් මඟ පෙන්වීම බලාපොරොත්තු වෙමි. එක අවකාශයේ පැමිණි විට හිස උඩට පැමිණෙන බර ගතිය කාලය සමග ගෙවි යන දෙයක්ද? එසේ නැතිනම් මේන් ගැලවීමට වෙන මඟක් ඇතිද? දෙක සිත නිදහස් අවකාශයේ ඈත් වීම මේ අවස්ථාව සමාධිය ලෙස සිතමි. මේක පැහැදිලි නෑ සිත නිදහස් අවකාශයේ ඇතුල් වීම මේ අවස්ථාව සමාධිය ලෙස සිතමි. අරමුණක් නැති නිසා වල්මත්ව වෙනත් නොඑක් දෑ සමග එල්බ ගැනීම අඩු කර ගැනීමට හැකි උපදේශක් ලබා ගැනීමට කැමැති වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා පතන නිවන් ඵල ඉක්මනින් ලබා ගැනීමට හැකි වේවායි පතමි. තුන්වෙනි එකට උත්තරේ විජේ මහත්තයාගෙන් බලාපොරොත්තු වෙනවා. අන්තිකගේ අන්තිමට තුනක් කිව්වා ඒක තුන්වෙනි එක විජේ මාත්‍යාගේ ප්‍රශ්නය. පහත කරුණ ගැන ඔබ වහන්සේ කාර්ය උපදෙස් මගෙන් බලාපොරොත්තු වෙමි. එකයි මම දෙකයි කිව්වා. තුනක් කිව්වා. අන්තිමටම කිව්වා තුන්වෙනි එක හිත පිට ගියාම දේවල් තියෙනවා මම මොනවද කරන්න ඕනේ අන්නේ වෙනවා. ඒක හිත පිට ගියාම ඒක දෙවෙනි එකේ කොටසක් විදිහට තියෙන්නේ. නෑ කියවන්න ප්‍රශ්න කියවන්න. හිත නිදහසේ අවකාශයේ මේක පැහැදිලි නෑ කියලා තියෙන එක අවකාශයේ ඇති විට කියලා මට හිතෙන්නේ ඇති විට මේ අවස්ථාව සමාධිය ලෙසයි සිතමේ අරමුණක් නැති නිසා අන්නේ එතන අරමුණක් අරමුණක් නැති නිසා වල්මත්ව වෙනස් නොඑක් දෑ සමග ඉල්ප ගැනීම අඩු කරගත හැකි උපදේශයක්. ඒක තියෙනවා. අන්න ඒක තමයි විජේ ප්‍රශ්නය කියලා කියන්නේ. මට තේරෙන සංවාද මෙහෙමයි සතියෙන් ඉන්නවා නම් හිත ඉතින් පිට යන්න පුළුවන් පිට යන බව දැනගෙන ඉන්නවනම් එච්චරයි ඔය මේක අර පිරිසුදු නැහැ කියලා කියන්නේ හිත මොකුත් නැහැ කියලා කියනවා දේවල් සමග එල්බ ගන්නවයි කියලා කියනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් එක චිත්තක්ෂණයක වෙන්නේ නැත්නම් එල්ල වෙන්න දෙයක් නැහැ. නමුත් ඒ වෙලාවේදී හිත කොහොමද වැඩ කළ යුත්තේ කියලා න්‍යායක් නැහැ. දීලා යන්න. මේකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා වෙන්න දෙන්න ඕන දෙයක්. ඒකෝ තමන්ගේ සද්ධාව කැඩලා නැහැ නේ සතිය කැඩලා නැහැ නේ සීල කැඩලා නැහැ ඕන දෙයක් වෙන්න ආරින්න. මේකට ආහවල් කෙනෙක්ගෙන් අහන්න ඕන අර න්‍යාය බලන්න ඕනේ මේ සමීකරණය කියලා එහෙම කන්නේ නැහැ. මේක දිහා බලන්න මොනවාකටද යන්න තරම් නැති තැනකට දාලා කූඩු ඇරලා දාන්න. තත. දැන් කියනවා මේ ඔය දිසා කහක උපමාව කියනවා නැවක් මොහොතේ අතරමං වෙච්චාම උකුණාටුවක් කරමින් ඇවිල්ලා අතරමං වෙච්චාම ඉස්සර වගේ දැන් ඔය GPS navigation මොනක්වත් නැහැනේ. රැහැට උතුරුතරුව පේන්නේ, දවල්ට උතුරුතරුව පේන්නේත් නැහැ. එතකොට ගෙනියනවලු කහක්කෙක්. දිසා කහක කියලා. ඒ කහක කූඩුව ඇතුලේ දාලා දෙන නිදහස් කරනවලු මුහුදු මැද්දේ. ඉතින් ඌට කාලයක් බැඳලා හිටපු නිසා ඌ පයින්නෝ. ඉතින් පැලියොල ඌ පුළුවන් තරම් බලන උඩට ගිහිල්ලා බලාත කොහරි ගොඩබිමක් තියනවාද කියලා. මොකද මේ නැවෙන්නේ නැත්තම් නැවටෙන්න වෙන්නේ. ඉතින් එතකොට නෑවිකයට ලේසි යා දන්නවා ගොඩබිම තියෙන දිහාට කක්ක ගියා. කොඩිමක් නැත්තම් ආයෙවිල කොඹ ගහේවා. යන්න තැනක් නැහැ. ඒ වගේ තමයි අපේ හිතට වහන්න තැනක් නැති වෙද්දි ගෙනියන්න ඕනේ මුහුද මැදටම. ඉල්ල ඇල්ල දාන්න. ඇල්ලිවල කා කරකට යන්න ඕනේ මේ පැත්තට යන්න අපි දන්නේ නැහැ. අපි කොනාටකට පස්සේ ඩිස්օරියන්ට් වෙලා ඉන්නේ. ওই දිශා කාකම උදාහරණ. ඊට පස්සේ ගියොත් පිට ඒක නිකන් අටුවා වෙන නිවනයි. නෑනේ අපව කුඹ ගහට වැවිල වහන. අනිත් වගේ මේ හිතට ලගින්න තැනක් නැති කරන එක තමයි පදනමක් නැති කරන එක තමයි නැත්නම් අපත්‍ත්‍ිත විඥානයක් ඇති කරලා දෙන්න හදන්නේ. ඉතින් ඒක යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් අපි භාවනා කරන්නේ අරමුණක් මේ විඥාණයට ලැබුම්පලක් නැති කරන එක. යෝ අයෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් විඥාණයට අරමුණ හොල දෙන්න අපි දඟලන්නේ. නැතිවට විඥාණයට කොහෙන් හරි සේලයින් දෙන්න හදනවා ජීවනි පොවනවා ග්ලූකෝස් කවනවා වෙල්ඩින් කරනවා ඒ විඥාණයට පොර දාන්න හදනවා ඒ වෙනුවට බුද්ධජානක කරන විඥාණය කොටපණ එක ඉතින් මේ දෙක තේරුම් ගන්න රූප තියෙනකම් බෑ වේදනා තියෙනකම් බෑ සංඥා තියෙනකම් බෑ සංස්කාර තියෙනකම් බෑ කොටු කෙරුවට පස්සේ අපේ චපල හිත අර විඥාණයට තනක් හොයලා දෙන්න හදනවා ඉතින් විඥානේ අඬනවා නෑ වේ වතුර දාන්න එපා මම මැරෙයි කියලා කියන ඉබ්බෙක් වගේ. කවදද අපි මේ විඥාණයට අයින් කරපු පදනම අයින් කරලම තියලා අපපතිත්‍ිත භාවයට එහෙම නැත්නම් අනිදස්සන භාවයට විඥාණයපත් කරන්නේ. ඉතින් මේ කිතු කරලා තියෙන්නේ ඒක කරලා බලන්න අපි මෙලෙකල් විඥාණයට පොහොර දැම්මා. පදනම සකස් කරා. ඒකට ගෙවල් හැදුවා. දැන් විඥාණය අසරණ කරන්න හදනවා. ඒක මේ ආධ්‍යාත්මික සිය දිනසා ගැනීමක් වගේ තමයි මේක පේන්නේ. බුදුජානනාථනේ කවුරු කිව්වත් අපි මේක අයුනසෝ මනසිකාරයම බලන්නේ විඥාණයට කොහොම හරි අත්තලක් දෙන්න හදනවා අපි අත දෙන්න බලනවා ඒක අපේ පරම යෝගම කියලා. නමුත් විඥානේ ගොඩ වෙච්ච ගමන් කරන්නේ සතිය නැති කරලා දානවා. දුක ඇති කරලා දෙනවා, ආතතිය ඇති කරලා දෙනවා, අසහන ඇති කරලා දෙනවා. ඒ නිසා විඥාණයට කියන්න ඕනේ පැහෙන්නේ නැතුව කියන දේ අහලා හිටපන්. එහෙම නැත්නම් දැනගැනීම ඔබට කරන දේ කියන මට්ටමට යනකම් විඥාණයට මෙතෙක් කරපු නොදැනුවත්කම නිසා උඩගිඩ දෙන ගතිය නතර කරලා අසරණ කරන ගතිය කරන්නේ. ඉතින් ඒක තමයි මේ heart attack හරි මේ ඉන්නේ. ඔය TNT පෙත්ත දිවයට තියෙන පෙත්ත තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අනේ මෙච්චර හොඳ විඥාණයට එහෙම කරන්න පුළුවන් දප්පා කියලා ඉතින් කොහොම හරි ග්ලූකෝස් ටිකක් දීලා සේලයින් දීලා තන වඩා ගන්නවා අර ගෙටෙන් හදන හොරා පුතා කියලා පිළිගන්නවා වගේ. ඒක විජේගේ ප්‍රශ්න. ඊටවලි දෙක කියන්නේ එකක් තියෙන්නේ අවකාශයට පැමිණෙන විට හිස උඩට පැමිණෙන බරගතිය කාලය සමග ගෙවි යන දෙයක්. ඒ කියන්නේ නැත්නම් මේන් ගැලවීමට වෙන මඟක් ඇද්ද? ඒක අරමුණු කරගන්න මැරිච්ච නැති බවට නිින්ද කියලා නැති බවට සතිය තියෙන බවට මේ මෙතන දැනීමක් තියෙනවා මොකද්ද? ඒ දැනීම නුරුස්නා දෙයක්. ඒ දැනීම නීරස දෙයක්. විරාග දනවන දෙයක්. ඒ දැන් රාගයේ තිබුච්ච සතිය විරාගයට දාන්න. දැන් ඔළුව නිකන් හිරි වැටිලා වගේ. නිකන් මත් වෙලා වගේ. කිසියම් තැනකට යන්න දැන උනහැදලා ලාවට සනීපකනේ ලෙඩෙක් වගේ කැමරට රුචියකුත් නැහැ, සෙල්ලමට රුචියකුත් නැහැ, ඔහේ ඉන්නවා. මේකෙන් පණින්නයි හිත හදන්නේ අපි කියන්නේ ඕක භාවනෙන් ලබාගත්ත දියුණුවක්. රාගය කරන්න බෑ. ඔක රාගෙ ගිහිල්ලා දැන් මේ විරාග දනවන, කම්මැලිකම දනවන, නීරසකම දනවන, නිකම් මස්ලේ නැතියට බලුලේව කන්නේ වගේ ඕක සත්‍ය අරමුණක් කරගත්තද? ඕක මැරලා ඉඳිවට අරමුණක් කරගත්තද? ඒ ප්‍රණනල දිනවයි කියලා. නිින්ද ගිහිල්ලා නැහැ මම අවදිින් ඉන්න කියන්නේ. අසතියෙන් නෙවෙයි ඉන්නේ මම සතියෙන් ඉන්නේ කියන්නේ. ඒක තමයි තේ මේක තමයි ජීවිතයේ අඩියම තියෙන මොනම අරමුණක්වත් නැති වෙනකොට තියෙන පැවැත්ම මේ. මේකට සතිය පිටව ගත්තට පස්සේ පේනවා මේක හැම වෙලාවෙම තියෙනවා. මේක පේන්නේ මේකට උඩින් ඊට වැඩි විචිත්‍ර දේවල් ආවට පස්සේ ඔය ජීවිතයේ තියෙන පැවැත්ම ඒකට සාරිපුත්‍ර සාංශ පෙන්වන්නේ ඒ දැනෙන දැනීමට පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ විපරිණාමට්ටෝ කියලා මේක පෙළන ගතිය. මේක තවන ගතිය. මේක නිතරම වෙනස් වෙමින් යන එකක්. බොහෝ හේතු කරුණු රාශියකින් හටගත්ත දෙයක්. මේක කවදාහකත් පේන්නේ නැහැ තමන්ගේ බබා අසනීප වෙලා ඉන්නකොට. මේක කවදාහකත් පෙන්වන්නේ නැහැ සුනාමි ආපු වෙලාවක. එතකොට ඉසගිනි ගන්න ප්‍රශ්න නේ. ඔක්කොම අයින් කරන්න ක්‍රමේ. අයින් කරලා පස්සේ අඩියම තියෙන එකත් පිළීමක්. අඩියම තියෙන එකත් ඇවීමක්. මේකට දුක්ඛ සත්‍ය කියන ඔයට වැඩි අඩු කරන්න බෑ. ඕක බාරගනින්. එතකොට අපි ආර්ය වූ දුක්ඛ සත්‍ය දැක්කා. ඉතින් මේක නැති කරන්නේ අපි මේ පැනඩෝල් ගහනවා, ඇනස්තීසියා ගහනවා, කවුන්සලින් කරනවා, අර හිදුවනවා, මේ හිදුවනවා. ඒ කරන එක්කිනෙකුටවත් ඕක නැති තත්ත්වයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්න දන්නේ ඕකට වෙනුවට වැඩිය ගුරුසු එකක් දාලා ඕක වහලා දාන එකයි. බුදුරජාණන්සේ ගෙනියලා අඩියටම ගිහිල්ලා පෙන්නනවා. ඔබ බාහිර ගනි. ඔබ විඳින්න පුළුවන්. ඔබ මාරාන්තික නෑ. දරන්න පුළුවන්. ඒක බාරගත්ත දවසේ පේනවා මේක සනීප කරන්න ලෙඩෙක් බෙදෙක් නෑ. කරන හරියක් කට්ටිය කරන්නේ ගිනි අඟුර අත පිච්චෙනවට අතින් අතට මාරු කරන එක විතරයි. කොච්චර මාරු කරුවත් දාන්න. එනිසා මේ දුකේ මූලික බේස් ලයින් එක, ඩේටම් ලයින් එක එහෙම නැත්නම් මේ පාදස්ත රේඛාව බාර ගන්න නැතිකම නිසා අපේ පෞරුෂත්වයක් නැහැ අපි බැගෑවෙච්ච බය ආදු වෙච්ච කාල කණ ජීවිතයකට වැටලා දිනවා මේක සනീപ කරන්න පුළුවන් කියන පචේ නිසා මේක සනീപ කරන්න බෑ මේකට කියන්නේ භව රෝගය කියලා භව රෝග එනකොට ඕක තමයි තේන්නේ ඕකට තමයි ලෙඩ වෙනකොට අන්තිමට මේ මරණ වෙලාවෙත් ඔතෙන් යනවා ඉතින් ඒකට බය තිබුණොත් එහෙම ඉතින් ඊට පස්සේ බැල්ලියක බඩේ හරි එලෙනවා කියලා දැන් මේ මනුස්සම්මගේ බඩේ ඉලිලත් ඕම නම් බැල්ලිගේ බඩේ ඉලිනම කොහොම ඉතිදී ගවත්. නිසා ඕක ලෑස්ති වෙලා යන්න නැති කරන්න බෑ. ඕක ආවේනික දුකක්. ඒක දරන්න පුළුවන්. නිසා දරුවන්ටත් උගන්වන්න ඕන. යාළුවන්ටත් උගන්වන්න ඕන. අම්මට තාත්තටත් උගන්වන්න ඕක. උගට කිඳිරි ගන්න එපා. කවුද උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නේ අනික් මිනිහත් ඉන්නේ උතනේ. ඕක ඔයිට වැඩි දුකකින් වහන්න පුළුවන්. ඒක වෙන කතාවක්. මේක තමයි අඩුම ලංසෝ. ඒකට පුරුදු කරගත්තා නම් අපි චෝදනා කරන ගතිය අඩු වෙයි. ඒ වගේම මේක නෙමෙයි මට වෙන එකක් ඕනේ කරන ඉල්ලීමත් අඩු වෙයි. ඒ චෝදනත් නැහැ ඉල්ලීමත් අඩු වෙනකොට මේකට දරාගෙන සිටීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. එක්කිනෙකුට හැදුනොත් මේ දරා සිටීමේ ශක්තිය එක්කිනෙකුට આવොත් අනික් කාටත් මේක බෝ වෙන්නේ ලෙඩක්. ඒකයි කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න කියලා. ඒ කල්යාණ මිත්‍රයා පෙන්වන්නේ උවිත වැඩි දුක් තියෙන අය ගාව කවදාවත් කියන්නේ. කියල්ලෙලල්ලා. ඔව් ඔව්. ඔච්චර කිව්වා කියල්ලලා නැහැ. මොනවද කියන්නේ උඹ ඔහොම මං ඒව කියන ගත්තොත් මොනවද කියන්නේ කියලා කියයි. දෙක කතා කරනකොට කියන්නේ ආව මනසගේ නඩුව ඉවරයි. ඒ ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් ගාවට කට්ටි යනවා. එන්න නඩු දිග අරගෙන එක්කෙනෙක් එක පක්ෂෙන් යනවා අනිත් දවසේ අනිත් පක්ෂෙන් යනවා. ඉතින් පණ්ඩිත සංසය අහගෙන ඉඳලා දෙයක් නැහැ නම ඔන්න ගිල ගිලම්පතට යබ්බට ඊගාව කට්ටෙන්නකො. ආය වාසයකට පස්සේ ආය යන ආය වෙල පාලියක් හදාගෙන ඕ ඕ දෙයක් නැහැ උගත් දුරේ ඉන්න ඇතිනේ ආ ඊළඟපැතිරියක් ගන්න ඔය වගේ තැනක් කරන්න පුළුවන් මේ චරිචුරුත් එක්ක පිත්ත කබල කාලා තියෙන්නේ මේ මොනවද මේ පෙන්වන්න දැන් ඉතින් ඒකට හේතුව මොකද එයා දරලා තියෙනවා එයා දන්නවා කාටවත් කියලා වැඩ නැහැ ඒ ශක්තිය නායකත්වයකට හොඳ පුහුණු ලක්ෂණයක් තමයි දරන්න පුළුවන් ප්‍රමාණය දරාගෙන ඒකට කෙන්තිරි ගන්න බෑ. ඒක හරීම කැතයි ගේමට. පුළුවන් නම් ඊටත් වැඩිය දුකක් දරාගෙන අරගෙන යන එකයි තියෙන්නේ. එnde ende ende ende ඔය කියන පුංචි දුක හිම්බිසාව කැත්ත. බඩේකක් උමේදවල ඉක්මවල යනවා. ඒකට කියනවා ඉමුනිටි එක වැඩෙනවා කිය. දරා සිටීමේ ශක්තිය අපි වෙලා තියෙන මේ නැතුවට අර පුංචි දේවල් කාට හරි කිය කියා දඟලන්න පටන් ගන්නවා. ඒකේ අගේ පෙන්නනවා. එතකොට වෙන්නේ මොකද්ද? තමයි හීන තත්ත්වයටපත් වෙනවා. අහගෙන ඉන්නේ කරන්න වෙන්නේ යකෝ මේ මනසට මේකවත් කන්න බැටරි කියලා. කල්යාණ මිත්‍රයෙක් නෑ. කල්යාණ මිත්‍රයා කියලා දෙනවා. කොහොමනම් ගිහිල්ලා බෑ බබා මේ සෙල්ලම ජීවිතේ ගෙනියන්න ඔය කන්න පුළුවන්. ඒ නිසා මේක මැරිච්ච නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට නිින්ද ගිල්ල නැති බවට අරමුණක් කරගන්න බලන්න කොයි වෙලාවද නැත්තේ කියලා. හැම වෙලාවෙම තියෙනවා. අවසරයි අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපානය අද ප්‍රථම ප්‍රතිපරයන්කය කයට සිතගෙන ඉඳගත්ෙමි. ටික වේලාවක් කය දෙස සතිමත්ව බලා සිටේදී කය ක්‍රමෙන් පහළට වැටෙනු බලා සිටි අතර හිස මුදුන පොළවේ ස්පර්ශ වී ඇති ආකාරයත් එමගින් ඇති වූ තිරපු මහා වේදනාවත් බලා සිටීමි. මෙහිදී නැගිටීමට ප්‍රයත්නයක් නොදරිය යුතුයයි අවබෝධ විය. කයෙහි තෙරපුම දැනුන අතර ආශ්වාස ප්‍රශ්වාසය වැඩි වීමක් දැනුනේ හුස්ම ගැනීමට ඇති අපහසුව නිසාය. මේ දෙස සතුටුව බලා සිටින විට කම්පන චංචල ඇති වී ශරීරය ලිහිල් වන බවත් එමගින් වේදනා හා පහසෙන් හුස්ම ගැනීමට අවශ්‍ය ලෙස කය සකස් වූ බවත් බලා සිටින ලදී. මද වේලාවකට පසු ක්ෂණික තිගැස්මක් ඇති වී නැවත සතිමත් වන බව දැනුණ අතර මෙම අවස්ථාව යම් ගැඹුරු තැනකට ගියා වගේ හැඟීමක් ඇති විය. දින්දක් ලෙස නොතේරුනේ කිසිම කම්මැලිකමක් නොදැනීම නිසාය. මේ පිළිබඳව කිසිම දැනීමක් නැත. වරහන් ඇතුලේ ශබ්ද හෝ කය පිළිබඳව එක වෙලාවකින් මාළුවක වතුරෙන් ගොඩට ගත් විට දඟලන ආකාරයේ කම්පන චංචල ඇති වී ගිය අතර පරයන්කේ නැගිටිය යුතුය යන සිතුවිල්ල පැමිණියෙන් එය ඉබේ වීමට ඉඩදී සතිමත්ව බලා සිටියේ මම විසින් නොකරමි යන අදිෂ්ඨානය මතය. කිහිප විටක් මේ සිදුවී ක්‍රමෙන් පොළව දිගේ හිස අනෙක් පැත්තට හැරෙන ආකාරයේ සතුටුත්ම බලා සිටියේය. ශරීරයේ සැහැල්ලු ගතියක් ඇත. සියුම් සතුටක් ද ඇති බව හැඟේ. මේ වන විට පරියන්කේ කාලයේ ඉවර බැවින් ශක්තිය යොදා නැගිට සිටියේය. සිතෙහි කම්පන ගතියක් ද හැඟේ. දෙවන පරියන්කය නැවත ඉහ ඉහත ආකාරයටම කය පොළවේ වැටි වැටි ඇතැම් ඇතැම් ඉහත ඇතැම් ඉහත අධ්‍යක්ීම් ලැබූ අතර වේදනා ඇතිව නැතිව යන ආකාරයක් සතිමත්ව බලා සිටියේය. එක් අවස්ථාවක මෙසේ පහත් වී සිටන විට කය ඉව ස්ථීමට කම්පන චංචල හා තද ආශ්වාසයක් පැමිණි පැමිණ ස්ථීමට ගියත් ශරීරයේ වකුටු වී ඇති ආකාරය නිසා ස්ථීම සිදු නොවිනි මේ දෙස බලා සිටින විට තේරුනේ ශරීරයේ උත්සාහ තබා ගැනීමට යම් ශක්තියක් අවශ්‍ය බවත් එය මම විසින් කෙලින් කර තබා ගැනීමට යොදා ගන්නා බවත්ය එසේ නොමැතිනම් කයේ ක්‍රියාකාරකම කළ නොහැකි ලෙසය තවදුරටත් සතිමත්ව සිටින විට කය විසින් ස්ථීමට දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් නැති නිසා පොඩි තල්ලුවක් දුන්න විට ක්‍රමයෙන් ශරීරයේ ඉහළට එසවුනි. ඉන්පසු ඒකාග්‍රතාවයේ දෙස සතිමත්ව බලා සිටි අතර නැවතත් මෙම පරයන්ක කාලය තුල පහළට වැටීමක් ඇති නොවුනි. තුන්වන පරයන්කය සතිමත්ව ඒකාග්‍රතාවයෙන් සිටින ලදී. ඊර අවස්ථාවල මෙන් කම්පන චංචල ඇති නොවිනි. මුළු පරයන්ක කාලය තුලම ශරීරයේ සිරස්ව තිබිනි. ඒකාග්‍රතාවයේ සතිමත්ව සිටින විට විකින් විට අරමුණු පැමිණියද ඒවායින් බාධාවක් ඇති නොවිය. මුළු පරයන්ක කාලය තුලම සැහැල්ලු හා සංසුන් බවක් දැනුනි. සතියක් දිගටම ඇති බව විශ්වාසය. කර සාමවාසය මේ මාගේ අද දින පරයන්ක භාවනාවේ අත්දැකීමයි. භාවනාව සාදුට අධ්‍යයනය කිරීමට අවශ්‍ය යම් උපදේශක් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේට අවශ්‍ය නම් ඉදිරිපත් වෙන්න කැමතියි කියලා. මේ විදිහට යන තමයි පේනවනම් මේ මේකට කියන්නේ ඉරියව්ව වැක්කිරනවායි කියලා. නිකන් හුලම් බහපු බැලුමක් වගේ, වැලමඳුලක් වගේ හේම පාත් වෙනවා. ඊට පස්සේ ආයෙ මෙහෙම ඍජු වෙන්න නම් ඉරියව් පවත්න්න වෙනම ශක්තියක්, මාන්නයක්, මම ආයනයක්, තෘෂ්ණාවක් අවශ්‍යයි. දැන් ඕන්න ඕන එකක් වෙච්චාවයි කියලා හිතියාම නිකන් ওই වැලමඳුලක් වගේ ඉන්න ගියාට පස්සේ පේනවා මේ ඉස්සල්ලා මේ කය බොහෝ මේකෙන් අපහසුතාවපත් වෙනවා. පස්සේ ඒක ඒ ඉඳද්දි සාමාන්‍ය හුස්ම ගන්න පුළුවන්. ඉතින් මේ දෙක මේ බුරුම පඬිස්සාංශ කියන්නේ වීර්ය සහ සමාධිය අතර චෛතසික දෙකේ උවමාරුවක්. වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වුණොත් පළමතුරු වගේ වැක්කේනවා. වීර්ය වැඩි වෙලා සමාධිය ආවොත් මේක නිකන් කොට දාපු මාළුවෙක් වගේ කිඩි කිඩි කිඩි කිඩි ගාලා ගහින්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක අතරමැද තත්ත්වයේ ඉන්ද්‍රිය සමතාවය කියලා කියනවා. ඉන්ද්‍රිය සමත පටිපාදනතා කියලා. ඒ නිසා මේ දෙකම හැම වෙලාවෙම අපි ළඟ තියෙනවා. සමබර නැතිකම තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා මේ දෙන්නා නටන්න ඇරලා කොයි වෙලාවෙද මේ දෙන්න හරියට එකලස් වෙන්නේ කියලා බලන්න. ඒක කරන්න මේවට බැහැගෙන බලන්න. මේන් පැත්තකට ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් බැඩ්මින්ටන් ගහනකොට net එකට උඩින් ඉඳලා බලන්න ඕනේ මේ ෂටල් කොක් කියන හැටි. ඒක තමයි බලන්න පුළුවන් අවුට් එක. පැත්තකින් බැලුවොත් දෙන්න බෑ ජජ්මන්ට් එක. වොලිබෝලත් එහෙමයි. ඉතින් ඒ නිසා හරි net එකට උඩින් ඉඳලා බලනවා. ඒකට හිත ගන්න ඕන උඩට. අරගෙන බලන්න ඕන වැක්කෙලා. ඔන්න මාළුවෙක් ගහලා ගෑයිලා දඩදඩ ගාලා නැගිටිනවා. මේ දෙකේදී මේ චෛතසික දෙකක ගොඩක් හේතු කරන ඇති ප්‍රධාන චෛතසික දෙකක තියෙන්නේ. ඉතින් මේක ඒ වගේම බලපාන භවනා නොකර එදිනදා ජීවිතේ කටයුතු කරනකොට උනත් තමන්ගේ වේලාවට නිකුත් වෙන මේ මේ ශක්ති ප්‍රමාණය අනුව තමයි ඉරියව් පැවැත්වීම කරන්න පුළුවන් වෙන්නේ. හරියට බැටරි බහලා තිබුණොත් අපි කාර් එකේ හෝන් එක ගැහුවට සයිඩ් ලයිට් දැම්මට ඒවා හරියට පත්තු වෙන්නේ. උදේට බැටරිය ෆුල් charge එකේ තියෙනවා නම් උඩට ෆෝන් එක බැටරි මේ සයිඩ් ලයිට් සිග්නල් ලයිට් වැඩ කරනවා වගේ ඒ වීරිය සහ සමාධිය අතර සමතුලිත භාවය තමයි මෙතන කියන්න තියෙන්නේ. ඉතින් ඒකට ඒ දෙක දිහා පිට කෙනෙක් වගේ net එකට උදින් ඉඳලා බලන ඉන්නා වගේ බැලිල්ල තමයි මෙතන යෝනිසමනස්කාරය වෙන්නේ. අදණ්ඩ ගියොත් හෝ මේ ගැන පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් අර ශරීරින් සිදුවෙන මේ ප්‍රතිශක්තිය වැඩි වීම වෙන්නේ ඔය ටිකක් උනාට පස්සේ යාම වැඩි බාර ගන්න. හරියට බයිසිකල් එකේ පැදලා යන් දුරකට වේගය ගත්තට පස්සේ බයිසිකල් මෙහෙම නැමුණොත් බයිසිකල් එක විසින්ම අනිත් පැත්තට යනවා. ඒ වේගය එන්නේ ඉස්සෙල්ලා වැටුනොත් වැටෙනවා. ඒ නිසා අපි වේගයක් දුන්නාට පස්සේ හැන්ඩල් එක අතහැරලා ගියත් මෙහාට නැමුණොත් මෙහාට ගහනවා. යා ඒ ස්වභාවික සිද්ධියට යන්න පටන් ගන්නවා. අන්න එතෙන්ට යනකම් ඒ ඒ පියවර ටිකක් තමයි තියෙන්නේ. ඕකෙම ඉවර වෙන්නේ නැහැ. වගේ ජවනිකා දෙක තුනක් ගියාට පස්සේ විශ්වාසය තියෙනවා. තිරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මූලික මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. ඊයේ දිනේ ඉදිරිපත් කළේ මම සිත කියා වර නැගුවොත් ඔබ වහන්සේ ඒ ශක්ති විශේෂයක් කියන නිවර්දි කරපු දෙය වම්පස මොළයත් සමග සම්බන්ධ වී විඳින්නෙක් නැති වේදනාවක් සමග සිහින් ආලෝකයක් සමග සිටි බවයි. ඔබ වහන්සේ පැවසුවේ එය ස්වභාව ධර්මය හා සම්බන්ධ වීමක් යනුවෙනි. ඉන් පසුව මම අද්දුටුවේ මමෙක් නැති මගේ ශරීරයේ සැහැල්ලු වී ඇති බවකි. සක්මනේදී මේ විශාල වශයෙන් දැනුනි. ඇවිදින විට ශරීරයේ කිසිම බරක් නැතිව සුළඟට වැනෙන්නාක් වැනිය. සිතද හිස්ව ඇත. මෙය ඊයේ රෑ නිදාගත් මොහොතේ මොහොතේ සිත් වෙනකම් අත්විඳෙමි. අද උදේ 4:30 සිට 6:15 දක්වා පරයන්ක භාවනාව කළෙමි. එහිදී පට්ටල්ව පුටුවේ වාඩි විය. සිත කයට ගතිමි. නාසිකාග්‍රය හුස්ම නාසිකාග්‍රයේ හුස්ම සංසිඳී කිසි දෙයක් දැනුනේ නැත. පසුව සියුම් කම්පනයක් සමග නලල මැද බරගතියක් දැනිනි. එම නාස්කාග්‍රය කම්පන චංචල චංචලත් නළල මැද බරගතියත් එකට යාවී තිබුණා. ඒ දෙස ඔහේ බලා සිටියෙමි. වරින් වර සිතුවිලි ආවත් පැහැදිලි නැත. ඒවා ඇවිත් යයි. ශබ්දත් එසේමය. නිදහස් මනසකි. මෙසේ පැක්ස් සමග සිට නැවත සියුම් කම්පනයක් දැනී බංකුවට යා යුතුය සිටින. බංකුවේ හිඳගත් කලද සතිය මේ විදියට නිසල්මනේ තිබුණා. තිබින මෙසේ පැයකුත් විනාඩි 45ක් පරයන්කයේ සිට ඇත. වහන්සේගේ අවදාන අනුශාසනා බලාපොරොත්තු වෙමි. ධර්ම සරණයි. මේකේ තාම යර වචන පාවිච්චි කිරීමේ මම නැතුව ධක්මනේදී මගේ කය දිහා බලන්න ගියා කියලා තියෙනවා. මම යනතුරන මගේ එක තියෙනවා තාම. ඒ ගලවන්න පුළුවන් එකක් නිසා නෙවෙයි මම මේ කියන්නේ. මේ ව්‍යාකරණයෙන් ඉදිරියට කරන කිසිම දෙයක් කවදාකවත් සත්‍ය නැහැ. වචනෙට දාන කිසිම දෙයක සත්‍යයක නැහැ. ඒක නිසා කියනවා anything can be expressible is not eternal තාවෝ කියලා ওই තාවෝism වල පළවෙනි වාක්‍යයක ලියලා තියෙනවා. ප්‍රකාශ කළ හැකි කිසිම සත්‍යක් නැහැ. සත්‍ය කිසිම ප්‍රකාශ කරන්න පුළුවන් ගතියකුත් නැහැ. ඉතින් අපිට අර කමඨාන් සුද්ධ කරනකොට අපි දන්න භාෂාවෙන් ලියනවා. ඒතර අපි දැනගන්න ඕනේ මේ භාෂාව තියෙන තාක්කල් වැඩේ වැරදි. භාෂාවෙන් තොරව තමයි මනසෙන් මනසට තමයි ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ. නමුත් මේ යම් දිනුවක් පේන දිනා මේ ඒවා මම කියා ගන්න තියනට වැඩිය තේරෙනවා මම භාෂාවට දානකොට මම කිටියට මොකද්ද ඔය එකක් තියෙනවා යන්න ඇරලා ස්වභාවයට යන්න ඇරලා දෙන්න පුළුවන් ඒක බීරත්වයක් ඒක ලොකු සද්ධාාවක් ඒ සද්ධාහට පෙර අධිමොක්කයක් ඒක සීල ශික්ෂාවට වැඩිය ගිය ඉහළ ශික්ෂාවක් විශ්වාසයක් තියෙන සබා ධර්මේ කවදාකවත් මම නරකක් කරන්නේ නැහැ කියලා කවමදාකවත් කරන්නේ නැහැ අනිත් එක සබා ධර්මේ කරන හැම දෙයකම නරකයි කියලා දාන්නත් එපා ඒකට ලොකු විශාල මේ බලවේගයක්. ඒ නිසා මේ සෝභා ධර්මයට යන්න විරුද්ධව යන්නද හැම දෙම නරකයි. ලෝහාන්තරන් සෝභාට ඉඩ දෙන්න. ඒ නිසා අම්මගේ ඔඩොක්ක ඉන්නා වගේ තමයි සෝභා ධර්මෙත් එකින් එක. අපි ඒක වෙනස් කරන හැම වෙලාවෙම වන්දි ගවන්න. ඒ නිසා ඒකට යන්න අරින්න ඒ යන්න දෙන එක විද්‍යාවක් නෙවෙයි ඒක කලාවක්. වැලැන පැත්තට මැස ගහලා දෙන එකයි තියෙන්නේ. ඉතින් ගොඩක් වැඩ කරන වැඩ කරන යනකොට ඒකට ඉතින් කයර කරන මෛත්‍රිය කියලා කියන්න පුළුවන්. කය දන්නව කරන්න ඕනේ. දේ යාට දෙන්න හරි. ඒ කය මේ දඬුවක් කරන කෙවිත පිටිපස්සේ තියාන වේවලක් තියාන ගහලා හදලට යන්න එපා. මුලදි මුලදි ඕනේ සීල අපි මේ වගේ තැනකට ඇවිල්ලි වෙලා සීල සමාදන් කරලා වැඩ කරන්න ඕනේ. පස්සේ ඒකට කීකරු වුණා නම් ශරීරයට ඉඩ දෙන එකට කියනවා consulting the body knowledge කියලා. ඒකට හොඳටම දාන. ඒක ස්වභාවික දෙයක්. ඒක ඔය විදිහට දිගට කරගෙන යන්න. ඒකට තමයි තව තව ක්‍රම සහ විදි බොහෝ විට ඉන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව ආරම්භ කොට විනාඩි 5ක් 10ක් ඇතුළත හුස්ම හා කය නොදැනී ගොස් සිත කිස් ස්වභාවයකටපත් වේ. සිතුවිලි පැමිණීම දිගටම පැවතියද සතියෙන් සිටීමට වෙරදැරීමි. වරින් වර සිත සමාධිමත් වනු නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩි 30 40කට පසු හිස් ස්වභාවයේ පැවති සිත ක්‍රමෙන් සියුම් වන බව දැනිනි. සතිය දිගටම පවත්වා ගැනීමට වෙරදැරීමි. මද වේලාවක් පසු එම හිස් ස්වභාවයෙන් මිදී මම ඇති හා මම නැති අවස්ථා කීපයක් අත්විඳිමි. ඒ ඊට වේගයෙන් සිදුවිය. සිත කැළඹීමකට පත්වන අයුරු දැනිනි. ඇසහා කණ යන කණ යන ඉන්ද්‍රියන්ගේ අක්‍රිය වී මොහොතකට දැනිනි. ඉන්පසු නිින්ද ගිය ස්වභාවයකින් පසු මා අවදි වීමි. මාලද අධ්‍යක්ීම පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට නිින්ද නිරෝගී දීර්ඝාස ලැබේවා. ත්වන් සරණයි. ඔය කියන්නේ පැහැදිලි කරන්න පුළුවන් පේන පැත්තෙන් තමයි. නොපෙනෙන පැත්ත පැහැදිලි කරන්න බෑ. නමුත් නොපෙනෙන පැත්තේ තමයි අපේ මදේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන දේ තියෙන නිසා මේකට නැවත නැවත යන්න තියෙන බාධාවක් තියෙනවා නම් විතරක් ඇයි කියන ප්‍රශ්නේ අහන්න. නැවතත් යන්න පුළුවන් නම් ඒකට අනුග්‍රහ කරලා නැවත නැවත යන්න යන්න යන්න යන්න ඒක පිටපන්ද වශී භාවයක් මේක පිටා සිද්ධ වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකටයි අපි මේ සීලුවට බහා තබලා යන්න අරින්නේ ඒක යන යන වෙලාවේ ඇයි කියලා අහන්න පටන් අරගත්තොත් ප්‍රශ්න ඇසීමම ඒ අනායාතයෙන් යන ගමනට බාධාවක්. ඒ නිසා මේ යන ගමනට වඩා ආයිබෝන් කියලා යන ගමනටම අනුග්‍රහ කරගෙන යනවා මිසක් එතන එතන හේතු අහන්න යන්න එපා. ඒක ඇත්තටම මේ වැඩේට කරන විරෝධී ප්‍රකාශ කිරීමක් කියලා වගේ කියන්න පුළුවන්. එහෙම පෙසන් ගහන්න යන්න එපා වැඩේට යන්න දෙන්න. ගරු සම්නාස පෙර දිනේදී මාහට ශබ්ද තරංගයක් මනසේ රැඳී පවතින බවත් එමගින් සතිය පවත්වාගෙන යාම වරදක් නොවන බව උපහාසයෙන් අසා දැනගනු ලැබුවා. දැනට මා මේ දිගටම ක්‍රියා කරගෙන යනු ලබන අතර මාහට අවශ්‍ය ඕනෑම මොහොතක එම ශබ්ද තරංගයේ වෙත ගොස් සියලු ක්‍රියාකාරකම් දෙස හොඳ සිහියෙන් සිටිය හැකි වී තිබේ. මෙසේ කිරීමේදී දැනුණියේ කිසියම් සංඥාවක් මත පමණක් මෙම කය ක්‍රියා කරන ආකාරයේති. සමහර වේලාවෙදී සිත විභාගාතේ ගොස් නැවත එන අයුරු දකින විට උපහාසයේ උපමාවක් මතක් වී වරණන් ඇතුලේ ලදරු ලදරුවෙකු මවගේ ඔඩොක්කුවට ගොස් නැවත මව වෙත පැමිණෙනවා කියන එක සිනහාවක්ද හටගනී. ගරු ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය නම් මෙසේ සිතේ හටගන්නා මෙසේ සිත දිහා බැලීමේදී යම් කෙලෙස් ප්‍රමාණයක් ඉතිරිව තිබෙන බව ඉතා හොඳින් වැටහි. ඒ තුරන් කර ගැනීම සඳහා එම කෙලෙස් ඇතිවන ස්වභාවය හඳුනා ගැනීම ප්‍රමාණවත් යන්නයි. සියලු කෙලෙස් දුරුකොට සත්‍ය සියලු කෙලෙස් දුරුකොට සතියෙන් මේක පැහැදිලි නෑ සති මං හිතන්නේ සතිමත් වන්නට ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. දෙවෙනි කොටසක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ධානය ලැබීම හොඳ බවක් ප්‍රකාශ කරනු ලැබුවා. ඊට පෙර දිනදී ධර්මදේශනාවකදී ධානයක් ලබා ගැනීමට වඩා පියවර හතරක් හෝ පහක් සිහින් පිහිටවීම ඉතා වැදගත් බව පැවසුවා. කර ස්වාමින් වහන්සේ ධානයක් යනු කුමක්ද ඊට වඩා සිහියෙන් සිටීම වැදගත් වනුයේ කෙසේදයි පැහැදිලි කිරීමක් කෙටියෙන් හෝ ලබා දිය හැකි නම් මැනවි. ධර්ම සරණයි. ඒ කියත් ඔය ධාන කියන වචනේ ආපු ගමන් අවබෝධයකට වැඩිය අනවබෝධයක් ඇති කරනවා. ඒ නිසා මම පුළුවන් තරම් බලන්නේ වචන පාවිච්චි නොකරන සමාධිය, ධානය, භාවනා වගේ වචන හරියට මිස්અන්ඩර්ස්ටෑන්ඩ්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ මේ යනකොට එන චිත්ත tattයකට ওই ධානය කියනම පාවිච්චි කරන්න වෙනවා. සමාධි සමාධිය කියනම පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒකේ තියෙන ආධිනවත් වෙනවා නරකෙවත් තියෙනවා. විපස්සනා කරනකොට ධානයකට කියන ඇතුළට සමාධියක් ලැබෙනවා. ඉතින් නිසා මේ දෙකටම යටින් තියෙන එක තමයි සතිය. ඒ නිසා අපි සතිය ගැන වග බලන්න ගියොත් ධානයක් හරහා හෝ නැත්නම් ධ්‍යාන සමාධියක් කරා හෝ සාමාන්‍ය සමාධියක් කරා දෙකේම ඉදිරියට යන්න පුළුවන් කොහොමෝ සමාධියක් අවශ්‍යයි ධ්‍යාන සමාධියක් හෝ විපස්සනා සමාධියක් අවශ්‍යයි. ඒකට තමයි සතිය අවශ්‍ය වෙලා තියෙන්නේ. සතිය තියෙනවා නම් ඒක තියෙනවා. ඒ නිසා ඒක කරගෙන යන්න ඊට ඉස්සලා කොටස කියව එක මන්ට අර ධ්‍යානෙ කියනකොට මතක නැතිලා ගියා. ප්‍රශ්නේ අහන්නේ එකක් අහනවා සියලු කෙලෙස් දුරුකොට හරි හරි තේරෙනවා එතකොට මතක තියාගන්න සතිය කියන්නේ කෙලෙසයක් කියන බය වෙන්න එපා ක්ලාන්ත දාන්න එපා සති කියන්නේ කෙලෙසයක්. දුක. එනිසා ඒකත් අතාරින්න වෙන වෙලාවක අපි සතිය මාර්ගයෙන් අනිත්‍ය අතහැරෙට පස්සේ මේකත් අතහැරලා දාන එකයි කෙරෙන්නේ. ඉතින් ඒක නිසා මේ සද්දයක් ඇහිගෙන ඉන්නකොට කෙලස් ඉවර වෙලා නැහැ. ඒක නිසා අඩු වෙලා තියෙනවා. හැබැයි සද්දය ඇහෙනකොට හොඳටම තමයි තේරෙනවා මම දැන් මෙතන කියලා. මම දැන් මෙතන කිසිම නැති කිසිම වෙලාවක සද්දෙන්නේ නැහැ. එනිසා සද්දේ හුදේකලාවේ ලක්ෂණයක් බාටපත් වෙනවා. සතියේ තියෙන බාට ලක්ෂණයක්පත් වෙනවා. තාම කෙලස් තියෙනවා. ඒ කියන්නේ පාරිශුද්ධ, කේවල පරිශුද්ධ භාවය බලාපොරොත්තු යන්න එපා. සාපේක්ෂ පිසුසුකමක් ඇති කරන යාන්. ඒ වගේ තව කෙලස් ටිකක් තියෙනවාද කියලා දැනගත්තාම ඇද්ද කියලා වාක්‍යයක් තියෙන ඇත්ත. සාටියක් තියෙනවා කියලා දන්නවනම් මම දැන් ඉන්නේ මේ ටිකේ. ඒකත් එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙච්චර ගෙවාගත් එක ලොකුම බුදු ජානසික දක්ෂකමක්. මේක මේ තව ටිකක් තියෙනවා කියලා දැනගත්තා. ඒකත් ගෙවෙන පැත්තේ තමයි තියෙන්නේ. ඒකත් සතියෙන්මයි කරන්නේ. ඒක ඒක ගොඩක් වෙලාවට වෙන්නේ සතිය නැති වෙන හැටි බලහන් ඉඳින දක්ෂකම. සතිය නිරෝධය. තමන්ගේ සතිය ගිලිහෙන හැටි බලහන් පුළුවන් කමක් තියෙනවනේ. ඊටත් වැඩිය සියුම් තැනකට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල, කය, සිතුවිලි හා ඒ බව දැනගත් සියල්ල නැති වී ගොස් කිසිවක් නැති ශූන්‍යතාවයකටපත් උනේ. කරන්න කොහොම කරන දෙයක් නොමැති මෙතනදී මම යන සංකල්පය බිඳ වැටිනි. පරයන්කදී මේ ශක්තිය ඒකකයක් නොවන බව වැටුණි. මම කියා කෙනෙක් නැති බව දහස්වර ආසා කියා තිබුණද එය මේ අයුරින් අධ්‍යක්ෂගත හැකි හැකි වේ යයි සිහිනකින් හෝ නොසිතුවේමි. සක්මනේදී එම ශක්තිය සතියටත් වඩා බලවත්ව සියල්ල නෝට් කරයි. සතියේ වටිනාකම සම්පූර්ණයෙන්ම ගිලුණු අතර වෙනත් දෙයක් මගින් අතෝරක් නොතබා සියල්ල sannivedanaya කෙරුණේ. පිනි බිඳුවක් පතිතව වන බව දැනී පවා දැනගතිමි. සුලං කපා ඉදිරිට යන ශරීරයක් සිටිමි. පිටත දෙපාවල බර සැහැල්ලු තද මිලක හා මස් පිටු සෙලවෙන අයුරු එකක් හැර එකක් sannivedanaya වූ අතර ඒවා ඒවා දෙකක් එක විට නොපැමිණි. දක්නා ලද සියල්ල වෙනස් වුණේ. විටක මම තව කෙනෙකුට සමාන්තරව සක්මන් කරද්දී මේ ශක්තිය මැදින් සිට දෙදෙනාම same to moving object ලෙස දුටු වෙමි. මේ අවස්ථාව මට දැනුනේ I lost myself in uh, සක්මන ලෙසයි. දහසක් දේ දකිමින් දැනෙමින් විඳිමින් එහෙත් කිසිවක් නොවිඳින තැනක සිටියෙමි. විස්තර කිරීමට අපහසු අසමතුලිත ගතියක් පවතී. මම නැති කිරීමේ අරමුණෙන් භාවනා කරගෙන ගියත් නැති වී ගිය බවට සාදර වූවත් විස්තර කළ නොහැකි loss feeling එකක් පවතී. සිදුවෙන දේවල් ගැන નિවර්ද කර ගැනීමට ප්‍රශ්න ඇතත් සභාවේ අනෙක් අයගේ සතිය පිහිටුවීමට ඒන් බාධාවක් ඇති විය සිතන බැවින් එම ප්‍රශ්න ලියා ඇතිය නොහැකි ඔබ වහන්සේ හැම වෙලේ කතා කිරීමට ඉඩක් නොමැති බැවිනොත් වෙනස් සුදුසු අයෙක් නොදන්නා බැවිනොත් එවැනි ප්‍රශ්න විජේ මහත්තයයි මම දැන් දාලා දෙන්නේ ඒජන්ට් කෙනෙක් දාලා තිනවා මම නැති වෙලාවට මගේ දඬු ඔක්කොම බාර ගන්නවා නෑ මම ලීගල් කොමිටියක් දාලා දෙන්න. දැන් සාමාන්‍යයෙන් අපිට මෙහෙම පුළුවන් දැන් සෙනසුරාදාට අපි කීස්පර පන්සලේ එක්කහු වෙනවා ඉදාට ඔබ වහන්සේ පුළුවන් දවසට අපි සම්බන්ධ වෙනවා මේ ඉතිරි කාලෙදී මේ ප්‍රශ්න ඒතර 1 to 1 විදියට සාකච්ඡා කරනවා. නෑ එහෙම නැති වෙලාවෙ විජයමන්ත ඉන්නවා. විජයමන්ත වෙන චිත්ත ඉන්නවා චිත්ත දානවා. තව දෙන්නේ තුනේ කැදලා දානවා. ඒගොල්ලෝ වැරද්දුවට ප්‍රශ්නයක් නෑ. බය වෙන්න බෑ. මම ඒ දරන උත්තරේ පරි දෙන්න ගන්නවා. වැඩේ හරියනවා. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ වෙනකන් ඉන්න එපා. අපේ Nissan වනේ තියෙන කතාවක් තමයි උදුන්න පුදන්න සමම්පිච්ච තමයි හොඳම. සමම්පිච්ච නැහැ කියලා වන්දනාව නතර කරන්න එපා. ගැටපිච්ච අරගෙන පූජාව කරපන්. පුළුවන් වෙච්ච වෙලාව සමම්පිච්ච ගනේ. සමම්පිච්ච නැහැ කියලා පූජාව නතර කරන්න එපා. ඒ නිසා අපිට හම්බ වෙනවා හොඳයි. ඊගාව එක දාලා වැඩි කරගෙන යන්න දන්නේ නැත්නම් අපිට කවදාවත් මේ සංසාරයෙන් ගොඩ වෙන්න බෑ. ඒ නිසා හොඳ මේක නැත්තම් ඊගාව හොයන්න තියෙන හැකියාව ප්‍රායෝගිකත්වයට වැටෙනවා. ඒ නිසා අපි ඊට පස්සේ මේ ලියන එක්කනම කවදා හරි කෙනෙක් බඩපත් වෙන්න ඕන. යාම දැනගන්න ඕනේ කාට හරි බැන්න ප්‍රශ්නයක් මම උලංග හරි ඉවත් කරලා කරලා දෙන්න ඕනේ නැත්නම් කොහොමද මේක මේ પરම්පරාව පවතින්නේ. නැත්නම් මයිකල් ජැක්සන්ම ඉල්ලනවානේ. අවු නෑ. ඒක නිසා ඊගාවට ඉන්න එකෙන් කරගෙන යන්න. ඒකට තමයි තේරෙනවා මේ ඊගාට මම මේ මේ බැටන් එක ගන්න ඕනේ මම. මමත් අරගෙන කාටද දෙන්න ඕනේ. අනිත් වගේ අපේ ඒකට කියනවා මේ අපේ සමාජය වීරයන්ට පුදන්න දැනගත්තට ලොකු දෙයක් වෙන කවදාක වීරෙක් වෙන්න දඟලන්නේ නැහැ. මෙලාම ඉතුරු නැහැ. මෙලාම වීරෙක් ඉන්න ඕනේ. ඒක මා තුප්පහයි වැඩක්. ඔය වීරය පුදුනයි කියලා කියන්නේ අපි අවීරයන් බාටපත් වෙනවා. නරක නෑ ඒක. පුදන්න ඕනේ. නමුත් මතක තියාගන්න මම දවසක වීරෙක් වෙන්න ඕන. ඒකට ඔක්කොම මයි ළඟට આવත් මම මොකද කරන්නේ? ආන්නේ වගේ ඇහිවලට යන්න පටන් අරගත්තට පස්සේ බුදුරජාණන්සේ අන්රිසර්වඩ් දීලා තියෙනවා අපට. ඒ නිකන් මැරවීමක් කරලා නැහැ බුදුරජාණන්සේ. දීලා තියෙන නිසා අපි දැනගන්න ඕනේ දන්න ටික මහා ධීරසියක් හදනකම් ඉන්නපා. දන්න ටික කියලා දෙන්න. ඒතකොට ඒ වගේම ප්‍රශ්නේ හරියට අහන්න ඕන කෙනෙක්ගෙන් අවුරුදු දෙකේ ළමයෙක්ගෙන් හරියට ප්‍රශ්නයන්ට උත්තර දෙනවා. ප්‍රශ්නේ වරද්දාගත්තොත් බුදුහාමරට උත්තර දෙන්න බෑ. ඒක ප්‍රශ්න අහන්න නිහතමානී වෙන්න. නිතර නිතර ප්‍රශ්න අහන්න කියන එක නෙමෙයි. ප්‍රශ්නේ වර්ණගලා තමන්ම කියවන්න උත්තරේ තියෙනවා. මේ ප්‍රශ්නේ ප්‍රමණයයි තියෙන්නේ. කර ස්වාමින් වහන්සේ මම සිත එකඟ කර ගැනීමට පුරුදු වුණේ බණ අසන විටදීය. පෑ දෙකක දේශනයක් වත් සතියේ නසා සිටිය හැක. මාසයකට පමණ පෙර දේශනයක් ශ්‍රවණය කර ඒ ගැන මෙනෙහි කිරීමට ගත් විට මගේ හදවතේ සද්දේ දැඩිව ඇහෙන්නට පටන් ගත්තා. වයස් සමග දැඩි ආයාසයකින් බලා සිටන විට හදවතේ ගැස්සීමක්, ශබ්දයක් උස්සන්න වී මට මාව මගේ පාලනයෙන් ගිලිහි යන්නට යන බව දැනුණා. ඒ මොහොතේ මරණ බියත් සමග මට දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව බුදුරජාණන් වහන්සේද මතක් කර උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි දැඩි විශ්වාසයෙන් මරණක් කමක් නැහැ මට ආපසු හැරෙන්න බෑ යන දැඩි අදිෂ්ඨානයෙන් මරණය දෝතින්ම වෙනද ගැනීමට බලාපොරොත්තු වුණා. එවිට ගැසීම්ද, ශබ්දයේද ක්‍රමෙන් නැතිව යන දෙස බලා සිටියා. එදින රාත්‍රියේද මෙම සිදුවීම සිදු වුණා. ඊට පසු දින දවසම මුළු පරිසරයම දැඩි නිහඬ බවක තිබුණා. සිටියකේ තියෙන කලබලකාරී ගතිය ශබ්ද කිසිවක් ඇහුනේ නැහැ. හැමතැනම පීස්ෆුල්. මගේ අතින් රාජකාරී කටයුතු ආයාසකින් තොරව ඉබේ කෙරෙන බවක් දැනුණා. වැඩ ඇරී ගෙදර එන විට වෙනදාට නැති ක්‍රිස්ටල් ක්ලිය ගතියක් පරිසරයේ තිබුණා. උරුලන්ගේ හඬ, හුළඟේ හඬත් එදා හොඳින් ඇහුණා. මේ අත්දැකීම එදිනට පසු තිබුණේ නැහැ. මට දැන් දැඩි කුතුහලයක් තියෙනවා ඇත්තටම අපිට මේ පිනන දේ මොකක්ද කියලා හොයන්න. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තවත් වැඩි වුණා. ස්වාමීන් වහන්සේ මට මේ අත්දැකීම කුමක්ද පැහැදිලි කර දෙන්න. සමහර අය කිව්වා ණයාගේ වල්ගෙන් ධර්මය අල්ලලා දැන් මට දෂ්ට කරනවා කියලා ඉන්පසු මම తాවකාලිකව බණ ඇසීමට වැටුණා. දෙවන් සරණ. අර ගෙම්බ වගේ ඉති කංග ඇහෙන්නේ නැත්නම් යන්න පුළුවන් නිවනට නෑ. ආහන්න ගියොත් ළඟ ඉන්න කෙනෙක්ගෙන් කවදාවත් එක එකටවත් එන්න තව කෙනෙක් තල්ලු කරන්නේ. දන්නේ චරිචුරු ගහන්නයි, බස්තර අදින්නයි වැඩියෙන්ම ඒ ටික දන්නේ නෑ දෑයෝ. කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ පිටිකේ කමරාට කන්න දැක් කාලේ ගියදම බලයක් හොයන්න කියලා නෑ දෑ කිව්වම ඒක කරන්න බෑ නිසා කන් ඇහෙන්නේ නැත්තම් කන් ලාවට ඇහෙනවා නම් ලංකාවට හරි ලාභයි මේ ඇහිමෙන්මයි කක්ක කරගන්න තියෙන්නේ බුද්ධ ඥානසේ ඉන්න කාලේ බණහල සෝවන් උනායි කියලා තියෙනවා ඉතින් අපි හිතන්නේ අපි දනකෝ ඒ වෙලාවේ මේ පාරමිතා දහම් පුරු සම්පූර්ණලත් නෑ මොනවාක්වත් කොල්ලන්නේ දිවන් දැක්කයි කියලා බණක් කරනකොට වෙනවා. ඊට පස්සේ Tamanne තේනවා ඒ වුණාට පස්සේ ඒ ඒ ශක්තිය ඒ ක්‍රිස්ටල් කීය භාවයේ ලිංගරි. අද ඒකේ තුල තියෙන ඒක අඩු වෙන ගතිය දකින්න පුළුවන් නම් මේ ඇති වෙන ක්‍රිස්ටල් කීය භාවයේ දවසින් දෙකෙන් තුනෙන් ගෙවෙන හැටි. ක්ෂය වීම, වැය වීම දැක්කොත් ඔකොච්චර ක්‍රමයක් වෙන්නේ නැහැ. මෙතන මේ නැති වෙලා තියෙන දේ తాවකාලිකයි. ඔක නැති වෙනවා. මම ඉන්නේ නැති වෙන භාගේ, වැය වෙන භාගේ, ක්ෂය වෙන භාගේ, නිරෝධ වෙන භාවය කියලා ඒක ගැන අවදියෙන් හිටියොත් ඔක කොච්චර ඉක්මනට ඉවර වෙන්නේ. පශ්චාත්තාප වුණොත් වහාම ඉවර වෙනවා. ඒක නිසා මේ වගේ දේවල් වලින් අපිට තේරෙන පටන් අර ගන්නවා. මේ කිසි පිට තියෙන ශක්තියක් නෙවෙයි මේ. ඒ ශක්තිය අසංවිධිත වෙනකොට එතන එතන නාස්ති වෙනවා. ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා. පෙළ ගැහුණාට පස්සේ ඒක පාටම කොමියුනිකේට් වෙනවා. පුදුම ක්‍රිස්ටල් ක්ලියර් භාවයකට එනවා. ආය අසංවිධිත වෙනවා ආය සංවිධිත වෙනවා ඉතින් ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ ඒක හැබැයි තීර හානියක් වෙන්නේ නැහැ අසංවිධිත උණයි කියලා නැවත සංවිධිත කරගැනීමේ ශක්තිය අඩු වෙන්නේ නැහැ ඊටටදී විසංවිධිත වෙනවා අසංවිධිත වෙනවා නැවත නැවත කරන්න ආයෙත් පස්සේ ඉසල සැරේට වැඩි ඉක්මනින් ආයෙ ගන්න පුළුවන් ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා භාවනාවේ ප්‍රශ්නේ පමණයි ඊළඟ ධර්මදේශන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තවමත් පැහැදිලි පිළිතුරක් නොලැබුණ ධර්ම කරුණා ගැන ඔබ වහන්සේගෙන් විමසනු කැමැත්තෙමි. පසුගිය දිනක ධර්ම දේශනාවකදී ඔබ වහන්සේ සඳහන් කළා අප මේ තැටිගත කළ DVD තැටියක ඇති චිත්‍රපටියක් ආරම්භනවා කියා. යෝනිසෝ මනසිකාරයෙන් ඒ දෙස බලා හිඳිනවට වඩා වෙන දෙයක් අපට කිරීමට නැත කියා. මේ ඔස්සේ විමසමින් සිටින මට පැනයක් නැගී ඇත. අප සොයා යන මේ නිවන් මගේ කෙලවරක් මෙම DVD පටියේ ඇති චිත්‍රපට තිර රචනයේ දැන්නමත් ලියවි ඇතිද? නැතිනම් එය අපගේ වීර්ය සහ වෙන මොනවා හෝ සාධක මත තීරණය වේද. එසේනම් ඒ කියන්නේ අපට මෙම තිර රචනය වෙනස් කළ හැකිද? සුතමේ ඥානය මද නිසාද මට මෙම කාරණේ පැහැදිලි කරගත නොහැක. කරුණාවෙන් පහදා දෙන සේක්වා. වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පත. ඒ නිසා ලාවොත්සු කියනවා අපි කොහේ හිටියත් අපි ඉන්නේ නිවස බලාපහු යන ගමනක අපි කවදාහක් නිවන් දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා ඒ පිළිබඳ සැක තියෙන නිසා තමයි මේ ඇක්සලරේට් කරන්න ඕනේ. අරයට වැඩි මෙයා වංගු දාලා යන්න ඕනවා, ඩී රූට් කරන්න හදනවා. අර ගුරුය අපි ඉන්නේ කොහොමදත් නිවනේ. නිවන බලා යන ගමනේ. ඉතින් ඒක බුදුරජාණන්සේ ඒකට කරන ගෞරවය තමයි සෝවාන් මාර්ගයටත් සෝවාන් ඵලයට සමාන ආනිසංස සෝවාන් මාර්ග ඵල, සකදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල. අරත් අට දෙනාටම ආහුණෙය බාහුණෙය උජුපටිපන්න සුපටිපන්න ඔක්කොම සමානව දීලා තියෙන නිසා සෝවාන් ඵලයත් සෝවාන් මාර්ගය සමාන විදිහට බුදුහාමුදුරු සලකන්නේ ඔක්කොම ඉන්නේ දන්නේ නැති උනාද නිවන් මාර්ගේ කාට රිදිනවද ඒක සැකයක් පිපුණු මලේරුව එමල දනී දෝ මලකිදුවේ නුඹ ඇදරුව බලන්න එපා ඔටෝමැටික් බිත්තියේ මූණේ ඡායාව බලන්න එපා චංචල වතුරේ මූණ බලන්න යන්න එපා. මොකද කොහොමද ලස්සනයි. අපිට ඒ වුණාට සැකයි මේ ඇත්තටම ෂුවර්ද නැහැ පාරද ඉන්නේ කියලා මම කියනවා මාර්ග ඥාණයට වඩා ඵල ඥාණයට වඩා සුන්දරයි මාර්ග ඥාණය. ඒක වැරදි එහෙම කියන එක නමුත් කලෆුල්. තාම උපයමින් ඉන්නේ. අරක හම්බුනාට පස්සේ පෙන්ෂන් ගියා වගේ. දැන් දැන් ඉතින් දැන් ඉවරයිනේ. දැන් මේක දැන් ජොබ් එක කරන වෙලාව. මේකේ සතුටින් ඉන්න කට්ටිය දකින්න නෑනේ මට. චරුචරෝමනේ තියෙන්නේ. අපි මේ මාර්ගස්ථයි කාට හරි සැකයක් තියෙනවද ඒකේ මහසීසාරට සුවන්නන්සේ කියනවා බුදුහාමුදුර සරණ ගිය ඔක්කොම මාර්ගස්ථයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "යේකේච බුද්ධං සරණං ගතාසේ නතේක මිත්තන්ති අපාය භූමිය." බුදුන් සරණ ගිය කිසිම කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා. අපිට මේක විශ්වාස නැතිකම මේක තමයි සද්ධාව නැතිකම කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ. ඒක නිසා අපි නැවත නැවත සතිය ඉනකොට විචිකිච්ඡාවට ඉඩක් නෑ. අපිට තියෙන ඊට වැඩිය සතිමත් අද. අදට වැඩිය හිට පුළුවන් සතිමත් වෙන්න. ඕක බලනවා මිසක අසත්‍ය ගැන කතා කර කර චරිචුරු ගගා අකුසල් සමාදානය කරගෙන ඉන්නකොට එහෙම කරන මිනිසෙක් දැක්කත් නොද්දකින් නොපතන්න දෝමකින් එහෙම නැත්නම් අසේවනාච බාලාණන් ඒතම් මංගල පුතුම අසේවනාච බාලාණන් නැතුව අනිතානන්ත සේවනම් හම් වෙන්නෙත් නැහැ. ඒ තමන්ගල මුත්තම් වෙන්නෙත් නැහැ. දැනගත්තට පස්සේ එහෙම නෑ බෑ කියන චරිචුරු ගන්න පැත්තේ මේට අයින් කරන්න බෑ ඇඟට නොදැනෙන්න. අලන්ද දැනෙන්නේ නැති වෙන්නේ දැන්නොත් හරීම හතුරු වෙනවා. ඒ ඒ ඒ ඒ ශිල්පේ මේ අවුරුදු 40 මේ මම කියන ධම්මජීව තරම් දක්ෂයෙක් මුළු ලෝකෙම මම දැකලා නැහැ. කාට මොන විදියෙන් බෙදා ගන්න ගියත් ඒගොල්ලෝ කියනවා මට බෑ. මට නෑ. මට මෙහෙමයි. මට මෙහෙමයි චතුරුකා. මොනවා කිව්වත් කියනවා අරක නිසා බෑ. එළුවෝ ආගේ. බෑ. බෑ. අපි අඹුලාවේ බාහනවත් දැත්තේ එහා පැත්තේ ඉලු ගන්නක් තියෙනවා. එකයි එකයි ඉන්නේ. ඌ හැම වෙලාවෙම බඩ කියන වෙලාවේ නෑ ඉතින් මට ධර්ම කරුණක් වතුනට කමටහන් සුද්ධ කරනකොට මම එළුවා වගේ පොඩ එළුවට කියනවා අන්න එළුවත් කමටහන් සුද්ධ කරන බෑ බෑ හරිම ලෑනිතෝ කියන බුදුජානක වහන්සේට පුදුම විශ්වාසයක් තියෙනවා අපි ඔක්කොම නිවන් දකිනවා කියලා නැත්තම් බුදුරජාණන්සේ බණ නොකියන්නේ හිතලා බණ කියන්නේ නැහැ. ඒ විශ්වාසයෙන් වැඩි වෙන්න වැඩි වෙන්න ඉස්සරහට යන්න යන්න තාමත් බෑ කියන ගතිය. ඒකේ ගමනේ හුරුතලයක්. ඒක නිසා DVD එකේ මේ කෙලවරේ තියෙනවා කියලා මම නෙවෙයි කියන්නේ ලාවුත්සු wherever you may be you are on the way back home. සතුටේ යන්, ජොලියේ යන්, සුගතිව යන්, සුගතගාමීව ඒකට කියන්නේ සුගත ගුණය කියලා බුදුරජාණන්සේ. සුන්දර ලෙස සිනාසිසියා. අඬන්න ගියත් ඕකනේ. අඬන්න ගියත් ඔච්චරයි. ඊටදී පොඩි ජොලියක් තියෙන ලෝකෙටත් එක්ක බෙදාගෙන සන්තෝෂෙන් ෆ්ලැට් ගේම් එක ප්‍රමෝදය ඇති කරන යෝනිසෝමනසිකාරය ඇති කරන ගියාම පරිසරයත් නිකන් 아무තු නිකන් කුල්මත් වීමකට එන්න පටන් ගන්නවා. පරිසරයට මේක කන්ටැජියස් යනවා නිකන්. බෝ වෙන ලක් වශයෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා නෑ බෑ කියන දෙක අයින් කරන ඩික්ෂනරි එකෙන් අයින් කළා ඇති හැකි සංඥාව ගන්නවා. නැති බැරිකම දුරු කරලාම ඇතියගේ සංඥාව ගන්නවා කියලා ප්‍රේමදාස මාත්‍ය ඉන්න කාලේ රුපියල් 5 මුද්දරයක් ගහලා තිබ්බා. දැන් රුපියල් 10ක් ඕනේ. මුද්දර දෙකක් ගහන්න දැන්. මේ මුද්දර දෙකක් ගහලා අපි ඉන්නේ පාරේ අපි අපේ අම්මලාට තාත්තලාට උංගෝ කිදිරෙන් ඉන්නේ. අපි ගුරුවරුන්ට උංගෝ කිදිරෙන් ඉන්නේ මොකක් නිසාද? අපි ඊට විශ්වාසයක් තියෙනවා. මට මේ සත්‍යපාසල නිසා ඊටත් වැඩි විශ්වාසයක් තියෙනවා. ඉදිරි ජනතාවට ඔයිටත් වැඩි ඕකේ විශ්වාසයක් කරන උන් දන්නේත් නැහැ මේක මේ නිවන කියලා. ජොලියේ ඉන්නවා. ජොලි වට්ටෝ. සති ගේම්. ඊළඟට තියෙන පොදු ධර්ම කරුණක් පිළිබඳ ප්‍රශ්නයක් අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝනිසෝ පළවෙනි කොටස යෝනිසෝ මනසිකාරය පිළිබඳව සතිය ඊතා හොඳින් අරමුණට කිඳා බැස්ගත් විට ඡාප් දැනුවත්භාවයෙන් යුත් අරමුණ ඇති බව අත්දැකීමේ එම දැනුවත්භාවයෙන් මිදුණු ස්වභාවයත් වරහන් ඇතුලේ හැවයානස් නැති මිදුණු ස්වභාවයක් consciousness එකක් ඇත. මේ විස්තර කළ නොහැකි අරමුණද හැලී යාමක් නිසා විය යුතුය. ඒ තුල සතිය යෝනිසෝ මනසකාරය පවතින්නේ නැතයි සිටේ. මේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ කියාගත නොහැකි මම දැන් මෙතන ස්වභාවයේද දිත්තේ දිත්තමස්සන් කියන්නේ පූර්ණ වර්තමානයේ කියන්නේ මේම විය යුතුයි. වැඩිය නැත්නම් පහදා දෙන්න. මගේ ප්‍රශ්නය පූර්ණ වර්තමානයේ යන අවසාන සති චෛතසිකයේද හෙළී යාමක්ද ඒ හිස් බවටද ප්‍රඥාව කියන්නේ ඉතින් පළවෙනි කොටස දෙවෙනි කොටස සංයෝජන පිළිබඳව අහන්නේ ඒකේ තියෙන රූප රාග අරූප රාග සංයෝජන විදර්ශනා යෝගාවචරේකටත් තිබිය හැකිද නැතිනම් සමත රූප අරූප ධාන උපදන උපාදාන වූ සමත යෝගාවචරේකුට පමණක්ද අස්මිමානයේ උද්දච්ච හා අවිද්‍යා සංයෝජන පිළිබඳව ඔබ වහන්සේගේ ධර්මදේශනයක් වූ අද රෙෆරන්ස් එකක් කාර්මිකව ලබා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. සුව කරන්න ගියා මේ මේ ධර්ම දේශනාවත් මේ බණවත්වත් මේ මේ සතිවත් හම්බෙන්නේ වෙන මොකද්ද අල්ලගෙන යන්න හදනවා. ඒක හම්බ වෙයි ඕමයන්. මේ අනකොට ඒ උද්දම් භාගයේ සංයෝජන අද්දම් අදෝ භාගයේ ඕරම් භාගයේ සංයෝජන ලෝක විස්තර වෙනවා. දැන් මේ අනේකේ මේ යෝනිසෝමනසිකාරයෙන් යන් ඒකෙදි කියනවා පොළ පොල් බෝල්ට් එක කරන කෙනා එහෙම නැත්නම් රිටිපැනීම කරන එක නා ඒ රිටිපැනීම ආධාරයෙන් අපි පොළොට බඩ දීලා ඉහළටම ගිහිල්ලා බාහිරකින් එහා පැත්තට පයින්නොට පෝල් එක විසිකරන්න එපා. බාහිරකට වදින්න නැති වෙන විදියට මෙතෙන්ට උඩටම යන්න ගිය පොල් එක පොළොට ගහලා ජෙටිසනින් ඉෆෙක්ට් එක අරගෙන ඒකෙන් එහා පැත්තට දාන්නේ. එතකොට පෝල් එක ඊටකින් යහට පෝල් එක බරක්. එතෙන් යනකම් පෝල් එක නැතුව මොනවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා එතෙන් කියලා මේ වෝල්ට් එක තියෙන පෝල් වෝල්ට් එක ඉතින් ඒක කාටවත් කියලා දෙන්න බෑනේ. ඉතින් ඒ නිසා එතෙන් යනකොට පිටක් ਵਿਚාර මාර්ගයෙන් සතිය ඇති කර ගන්නවා. ඊට පස්සේ සතියත් බරක් වෙනවා. සතියත් ඉසිකොල ගන්නවා. ඉසිකොල දානකොට පෝල් එකෙන් මේකෙන් මාර්ගයෙන් හැපෙතර පයින්න ඕනේ ඒත් එක. පොණ්ඩක් හරි මාර්ගයේ සරම කොනක් හරි වැදිලා ඕ ඇඳුමේ කොනක් වැදිලා හෝ බාහිරක වැදුනොත් අවුට්. ඉතින් ඒක කියලා දෙන්න බෑ. ඒක නිකන් මෙතෙක් Tamanට උදව් කරපු හැම කෙනෙක්ම අතාරින්නේ. sorry. කවුරක් අතීතේ නැත්තම් හරි ලේසි එතකොට. පෝල් එක තියෙන පෝල් එක අල්ලන්න ඇල්ලිලා පුදුුවන් තරම් ශරීරය බර අරගන්නත් ඕන ඕනෙ වෙනකොට අතහරින්නත් ඕන. ඒකට කියනවා කර්මන්‍යශීලී වෙන්න ඕනේ. දැඩි ධාරයෙන් අල්ලන්නත් එපා. සැහැල්ලුවට අල්ලන්නත් එපා. සැහැල්ලුවට ඇල්ලුවොත් බෝල් එකේ බර ගන්න බෑ. ඕනේ වෙනකොට විසි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ හැම කෙනෙක් එක්කම තබා ගත යුතු සම්බන්ධතාවයේ අල්ලන වෙලාව අල්ලන්න ඕනේ හුක් ගන්නකොට. ගිටි ගිටි අල්ලන්න ඕනේ. අතහැරියානේ ඒක කරන්න. බිග් රේසරකදී කැපුවා විසි කරුවා. දැහැට්ට තියෙන්නේ. ඒකට හදියට මහන්සිනව දැට්ටක් කරන්න. එක සැරේයි මන් දෙන්නේ. ඉස්කේකෝ. දෙවෙනි සැරේ පාවිච්චි කරොත් ඔන්න විස බීජ කලවම් වෙනවා අනම්මනම් කචා. ඒ සැරේ පාවිච්චි කරන්න විසි කරා. මොනවානේ මේ ක්‍රමයට යනකොට සතියත් ප්‍රයෝජන ඇති තාක්කල් ඉතින් නිසා සතිය නැති වුණයි කියලා කනගාටු වෙන කෙනාට කවදාකවත් සතිය විසි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ පණිපා කියලා හදාගත්ත සතිය නැති වුණාට අඬනවනම් ඉතින් ඒ නිසා නිවනටත් වැඩිය සතිය ඉස්සරහින් තියාගන්න එහෙම බෑ. ඕන වෙලාවට සතිය විසිකිරීම හරහා තමයි සතිය උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ. ඉතින් අපි සමාප්ත කරනවා සතිවාරය. ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න එක්කමනයි පහුගිය දවස් කිපේ ප්‍රශ්න කිහිපයක් ලැබුණා තේමාවෙ පිට පැනපු වේ ඉදිරිපත් කරේ නැහැ. ඒ පිළිබඳ මොකක් හරි අසතුටක් කමනාපයක් හරි අදහස් දැක්වීමක් තියෙනවා නම් පොඩක් අපිට කතා කරා නම් ඒක පැහැදිලි කරගන්න. ඔය ප්‍රශ්න ටික තාම තියෙනවා මම හිතන්නේ විජය මහත්තයාගාව කාටද දැනගන්න ඕන නම් කියයි. ඇයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. ඒක මේ එහෙම නැත්තම් අපි ඉල්ලුසාවියට යනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි